නැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලොම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තිමානි භික්කවේ සංයෝජනානි කතමානි සත්ත අනුනය සංයෝජනං පටිඝ සංයෝජනං තිට්ඨි සංයෝජනං විචිකිච්ඡා සංයෝජනං මාන සංයෝජනං භවරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සත්ක නිපාතේ සඳහන් වෙච්ච ඊටාම කෙටි සූත්‍රයක් නැත්නම් මේ ඉදිරිපත් කරගත්ත ප්‍රමාණය විතරයි සූත්‍රීකර තියෙන්නේ. ඒකේ ඒක ඉදිරිපත් කරගෙනයි අපි මේ ධර්ම දේශනාවලියට මාතෘකා සපයා ගන්න. ඉතින් ඒ සූත්‍රයේ තියෙන ප්‍රධානම තේමා වෙන්නේ මේ සංයෝජන කියන වචනේ. එකට යොදලා තියෙන බැඳලා තියෙන සංයෝජන හැකිලි ගැන කතා කරා. ඉතින් මේ සංයෝජන කියන නමටම අනුසය කියන නමකුත් ආරූඪ කරන්න පුළුවන් නැත්නම් සමානාර්ථ පද වශයෙන් පෙන්වන්න පුළුවන්. එතකොට මේ සර්වඥන් වහන්සේ සූත්‍ර පිටකේලා දේශනා කරන ඉදිච්ච ත්‍රිවිධාකාර කෙලස් මට්ටම් වල භූමි මට්ටම් කෙලස් භූමි වල අඩියම තියෙන භූමිය මේ සඳහන් කරන්නේ. පරිඋත් වීතික්කම කෙලෙස් භූමිය පරිඋත්තාන භූමිය අනු අනුසය භූමිය කියලායි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සංයෝජන ශීර්ෂයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සඳහන් වෙන්නේ හතකට කඩලා දක්වන්නේ මේ අනුසය ධර්ම හතක් ගැන. ඉතින් ඒ අනුසය ධර්ම කියලා කියන්නේ භාවනා කරන කෙනෙකුට වුණත් ඊ타මත්ම ගැඹුරු මට්ටමකදී හම්බ වෙන ඊ타මත්ම දක්ෂයෙකුට පමණක් මුලිච්ච වෙන අමු වෙන ධර්ම කොටාශයක් එහෙම නැත්නම් ගොඩක් සැඟවිලා පවතින දෙයක් එහෙම නැත්නම් කියනවනම් විපරිණාමයටපත් වෙලා විපල්ලාස ස්වරූපෙන් තියෙන එකක් ඒක ඒ හැටියෙන් ඒ ඒකේ ඒ විකෘත දර්ශනේ නැතුව අරියටියට දකින්නවා කියන එක යෝගාවචර ජීවිතයේ තීරණාත්මක තැනක් එහෙම නැත්නම් කියනවනම් කියලා පැමිණීමක් රහත් තත්වයටපත් වීමක් වගේ. ඉතින් ඒ නිසා මේක අවසාන විභාගේ. නැත්නම් අවසාන පරීක්ෂණේ වගේ. එහෙම නැත්නම් අවසාන තරග විභාගයක් වගේ. ඉතින් ඒකට යනකම් යෝග ජීවිතේ පුරාවට එනනම් අපි මේ රකින්න ප්‍රතිපදාව පුරාවට නැත්නම් මේ ශික්ෂාව පුරාවට මේකට පෙළ ගැස්මක් ඇති කරනවා. හුරු කිරීමක් ඇති කරනවා. ගොරෝසු ගොරෝසු දේවල් ගොරෝසු ගොරෝසු ප්‍රශ්න ගොරෝසු ගොරෝසු කෙලෙස් සම්බන්ධයෙන් ඒ ඒවට අදාළ උපක්‍රම කරගෙන ගිහිල්ලා ඒ තමන්ගේ ශිල්ප ක්‍රම සහ විදි සියුම් කරමින් සියුම් කරමින් ඉදිරියට යන්න. ඒ කොච්චර සියුම් කරත් වරින් වර අර මෙතෙක්කල් ගෙවම් කරන ලද ගොරෝසු කෙලෙස් වුණත් එනවා. ඇවිල්ලා ආයෙත් පරීක්ෂා කරලා බලනවා මේ යෝගාවචරය අප්‍රමාදීවද එන කෙලෙසේ අඳුනාගෙන අදාළ උත්තරේ අදාළ උපක්‍රමේ එහෙම නැත්නම් ක්‍රම සාවිති යොදනවා කියලා. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ මුල් මුල් ගොරෝසු ගොරෝසු කෙලෙස් දුරවන් කිරීමේ ශික්ෂණීය ප්‍රතිපදාව සියුම් මෙවි සියුම් මේක ඌරුවකට අත ඌරුවකට කර්මන්‍ය භාවයකට දක්ෂ භාවයකට සූර භාවයකටපත් වෙනවා. පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ කියන අනුසය කෙලෙස් වලට එහෙම නැත්නම් අඩියම මට්ටමේ මණ්ඩි බහලා තියෙන මේ කෙලෙස් වලට මුණ දීමේ සන්නද්ධ භාවයක්, දක්ෂ භාවයක් යෝගාවචර තුළ ඇති වෙනවා. ඒක මේ එක දවසකින් එක රැයකින් එක බණකින් ඇති වෙන එකක් නෙවෙයි. බොහෝම කාලයක් වැඩ කරලා කරලා කරලා මේ අනුසේ මට්ටමට යනකොට අර ගැම්මටම තමයි ජවයටම තමයි අබ්බැහියටම තමයි ඉදිරියට යන්නේ ඒ තරම්ම හුරු කරනවා ඒ තරම්ම බහුලීගත කරනවා භාවිත කරනවට එහා ගිය වචනයන් බහුලීගත කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් නැත්නම් පොදු ජන විඥාණයෙම මේක මෙලෝ වශයෙන් කළ නොහැක්කක් කියලා හිතාගෙනයි ගත කරන්නේ. ඒ නිසා අද කාලේ භාවනා කරාට ප්‍රතිඵල ගන්න බෑ කියන යුගයක ඉඳලයි අපි මේ අද ඉන්න යුගයට ඇවිල්ලා තියෙන්නේ සමහරු ප්‍රකාශ කරනවා නෑ නෑ පුළුවන්. සමත භාවනාවේ මේ මේ ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම නැත්නම් විපස්සනා භාවනාදී මේ මේ මාර්ගඵල ලබන්න පුළුවන්. නැත්නම් මේ මේ කෙනා රහත් වෙලා ඉන්නවා කියන මට්ටමට අපි අපේ ජීවිත කාලය ඇතුළතම පරිවර්තනයක් වෙන උනා තේරවාද සාසනය ඇතුළතම. ඉතින් දැන් ඒ කෙනා ඒ දේ කියන්නේ අත්දකලද නැද්ද කියලා තව කෙනෙක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අද තියෙනවා. දෙක ඒකේනා වගේ මටත් ඒක தത്വෙට ළඟා වෙන්න මට පුළුවන්කමක් මං ගැන මට ආත්ම විශ්වාසයක් එහෙම නැත්නම් ඒ ඇත්තෝ ප්‍රත්‍යක්ෂණය කරලා හෝ නොකලා හෝ ඒ කරන වැඩපිළිවෙල මාත් කරලා බලන්න ඕනේ මමත් ඒක සඳහා ජීවිත ප්‍රත්‍යයෙන් ඉදිරියට යනවා කියලා ඉදිරිපත් වෙච්ච පිරිසක් වශයෙන් තමයි අපි මේ අද රැස් වෙලා සාකච්ඡා කරන්නේ. ඉතින් එතකොට අපි තේරුම් අරගන්න ඕනේ ශාසනයක් තිබුණ පළියට දවල්ට 40කට 50කට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් මේ ෆීල්ඩ් එකට මේ ශේෂ්ත්‍රයට මේ වතුරට බහැලා තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණ ගොඩක් නිදහසට කරුණු එන්න බෑ කියන්නේ. ඒකට අපේ දීමාපියන්ගේ પરම්පරාව සාක්ෂි වෙනවා. ඒත් ඒ ඇතින් නරක වචනයක් වුණත් අවාසනාවන්තයි කියලා කියන්නේ. අපි ඊට වැඩි වාසනාවන්තයි ඒ මොකද අපි යුගයේ වලිගේ පැත්ත දැක්කා. මේක බෑ කියන යුගයේ. ඊට පස්සේ අපි දැක්කා පිරිසක් මේකට උත්සාහ වෙලා යනවා. යතර අපි දකිනවා අදි අති දහමිනපත් වෙලා සමහරු දැනටමත් අපි ඒක ළඟා කරගෙන ඉන්නේ කියලා ප්‍රකාශත් කරනවා. ඉතින් මේ වාගේ ඉතේවාද සාසනික කියන රාමුව ඇතුළත මේ විවිධ mati මතාන්තර වැලි යද්දී ශාසනයෙන් පිට තැන්වලත් මේ වාගේ தত্ত্ব සාක්ෂාත් කරගත්තා වාගේ ප්‍රකාශ කර නැත්තොත් තියෙනවා. එතකොට අපිට අයිතියක් තියනවාද නැත්නම් අපිට ඔය කීමක් තියනවාද ඒ ඇත්ත කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න නැත්නම් ඒක අපිට අදාළ නෑ. අපි ඒක ඇත්තටම ඒ කෝක තිබුණත් මගේ වැඩේ මං කරගන්න ඕන කියන එකට ධෛර්යයක් කරගන්න තරම් අපිට ශක්තියක් තියනවාද කියන එකත් පුද්ගලික ප්‍රශ්නයක්. ඒක පොදුවේ උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් අපි මේ පසුබිම තේරුම් අරගෙන අපි අද අභීතව මුණ දීලා ඉන්නවා. වීතික්ක මට්ටමේ කෙලෙස් දුරු කර ගන්න ඕනේ. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් දුරු කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අනුසේ වශයෙන් තියෙන කෙලෙස් දුරු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව වෙන උපක්‍රම මාර්ගෙන් මේකට අල්ලසක් දීලා හරි ඔපරේෂන් එකක් කරලා හරි බෙහෙතක් බීලා හරි කායිනරි ආශිර්වාදයක් ලැබලා හරි මේක කරන්න පුළුවන් දෙයක්ද කියන එක හොඳට නුවණින් සලකා බලන්න. ඒ මට්ටමේ මේ සුතමේ ඥානෙකෙදි හිත සිද්ධ වෙනවා. සුතමේ ඥානෙ කරගෙන යනකොට මේ වෙන කුසල් කොච්චර තිබුණත් මේ අනුසය කෙලස් දුරුවන් කිරීමේ ශික්ෂාවකින් තොරව ඒ කුසල් මේකට හිටු කරලා කරන්න පුළුවන්ද කියන එක මූලධර්ම වශයෙන් කොහොමඩක්වත් බෑ. මොන જાති පිටිුණත් මේ අනුසය කෙලස් දුරුවන් කිරීම සඳහා තියෙන ඒ සියුම් උපක්‍රම ඒ බේතට ඒ ඒ වෙලෙදීට ඒ බේතමයි. ඒක ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ බේතට. ලෙඩේට කියන්නේ ඒ අනුසය කෙලස් කියලා. ඊට ඉස්සරහින් තියෙන පරිඋත්ථාන කෙලස් කියන ලෙඩේට චිත්ත භාවනා සමාධි භාවනා කියලා බේතක් තියෙනවා. ඊට ඉස්සරහ ගොරෝසුර තියෙන වීතික මට්ටමේ කෙලස් කියන රෝගෙට සීල ශික්ෂාව කියලා බෙදක් තියෙනවා. ඉන් එපිට ඒ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වලින් එහා පැත්තේ තවත් වැඩ ගොඩක් තියෙනවා. දානය දෙන්න පුළුවන්. දස පාරමිතාවතේ දාන පාරමිතාවසේ ඒකත් මහ විශාල වැඩක්. ඉතින් ඒවවලදී මේ පල්ලෙය දාන කතා දීපේ යනකොට අපි අනිකුත් නිකායන් සමග අනිකුත් ආගම් සංස්කෘතික සමානකමක් දක්වනවා. ආගමික ස්වරූපයක් තියෙනවා. නමුත් මේක සීල සමාධි යනකම අපි බුදුම හදා බෙදා ගැනීමක් තියෙනවා. අනිකුත් සමයාන්තර දර්ශනත් එක්ක කාලයක් හදාරනකොට තමයි තේරෙන්නේ මේ හැම ආගමකම මොකද්දෝ චර්යාපද්ධතියක් උගන්වන. මොකද්දෝ මේ හිත සමතේකටපත් කිරීමේ ක්‍රම උගන්වනවා. ඉතින් ඒක භාවනා නොකර නැත්නම් හිතාන ඉන්නේ ඒක බුද්ධ ආගමේ විතරයි භාවනා තියෙන්නේ. අනිත් ඇඟවල ඒක නෑ. ඒක නිසා අපි අපි සම්මාදිට්ඨිකයි අනිත් කට්ටිය මිත්‍යාදිට්ඨිකයි කියලා හිතානවා. ඒත් භාවනා කරන්න බැසත් පස්සේ තේරෙනවා හැම ආගමකම තියෙනවා සීල ශික්ෂාවක් යම් ආකාරයක සමාධි ශික්ෂාවක් නමුත් මේ ප්‍රඥා ශික්ෂාවයි තියෙන මේ අනුසය කියලා සම්බන්ධ ලෙඩේ හෝ බේත අනිත් ඇඟවල නෑ. නමුත් ඒකේ පොඩි එමෙ නෑ කියන තනි වචනෙන් උත්තර දුන්නට අනෙක් ආගම් වල සර්වඥාන්සේ පහළ අවුරුදු 600කට පස්සේ මේ සර්වඥ දේශනාව ඒගොල්ලන්ට ගැළපෙන තාලට හරවගත්ත බවක් තියෙනවා වගේ කියන එක සිංහල බුද්ධ ආගමට පක්ෂව කරන කතාවක්ම නෙවෙයි. ඒක ඊට පස්සේ පොදුවේ ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ තම තමන්ගේ ගැඹුරු දර්ශන වල මේවා ඇතුල් කරගෙන තියෙනවා. ඒ ඇතුල් කරගත්තට පස්සේ ඒගොල්ලෝ කරන කතාව බෞද්ධයන් කරන කතාවට වැඩිය ප්‍රබුද්ධයි. ඒකෙදී අද බෞද්ධය පස්සේ ඒ මොකද විශේෂත්වයේ වැඩ කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ මේ අද තියෙන සංවේදන ක්‍රම. ඒ වගේම සර්වචනාංශයේ ලෝකෙට පහළ ඇති කරපු මේ විප්ලවයේ ඒ ප්‍රතිඵල බෞද්ධයන් විතර සීමා වෙලා නැහැ. අනික්කත් අඩු ගානේ සුතමේ වශයෙන් අපිට ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් කියන්න බලන් චින්තාමේ වශයෙන් බැලුවොත් අද්දක උස්සගෙන පිටිපතට යන්න වෙනවා බෞද්ධයර කොහොමද පිටිපතට යන්නේ. මොකද අනිකුත් හැම නිකායකම මේවා පිළිබඳ කතා කරන්න ගියොත් මම හිතන්නේ අපි උලගින් පුඹලා හරියි. ඒ තරම්ම වාද විවාද එක්ක හදාගෙන තියෙනවා. නමුත් මේක භාවනාමය වශයෙන් කරලා බලනකොට නම් මේකට කවුරක්වත් තරගයටවත් ඉදිරිපත් වෙලා නැහැ තාම. බෞද්ධයන් ඇර. ඉතින් ඒ අතින් බලනකොට බෞද්ධ ජනගහණය 100%ක් කියලා ගත්තොත් බෞද්ධ ජනගහණය 100 කීයේ දෙනාද ඒ භාවනාවට බැහැලා ඒකයි බෞද්ධකම කියලා පිළිගන්නේ 199කට වැඩි පිරිසක් ඒක නොකර මේ බුද්ධ ධර්මයේ කොඩිය අරගෙන දඟලනකොට ඒගොල්ලෝ ඇත්තක් තමයි කියන්නේ හැබැයි ඒ වුණාට අර සුතමේ සහ චින්තාමේ පැත්තේ විශේෂත්වයට පත් වෙලා තියෙන එක අනිකුත් නිකායන් එක බලනකොට අපි තරමින් පරමු. අපිට ප්‍රත්‍යක්ෂ ඥානයත් එක්ක යනවනම් අපිත් එක වාද කරන්න කවුරුත් එන්නේත් නැහැ. අපි ඒකටත් නෙමෙයි භාවනා කරන්නේ. අපිට ලැබෙන්නේ නිතරම ජයක්. ඒකට අපිට පවද්ද පරද්දන්න වෙනකුත් නැහැ. එන්නේත් නැහැ. භාවනා කරන්න කට්ටිය. ඉතින් එතකොට කෙලින්ම අපිට සම්බන්ධ වෙන්නේ මාතෘකාවක් තමයි මේ අනුසය කෙලස් පිළිබඳ කතා. එහෙම නැත්නම් මේ සත්‍ය සංයෝජන ධර්ම. ඉතින් ඒක තමයි බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ ශාසනය පිරිනකොට ඉස්සෙල්ලම නැති වෙන්නේ ওই ටික කියලා. මොකද බෞද්ධ ගොඩාක් සතුටින් ගත කරන්නේ දාන කතාව. බෞද්ධ ගොඩාක් සතුටින් ගත කරන්නේ සීල කතාව. උපරිම වශයෙන් ගියොත් සමාධි කතාවකට යනවා. මේවා පිළිබඳ යන්නේ මේ කාලේ බෑ. මේ කාලේ අමාරුයි කියනවා. ඉතින් අනිත් පැත්තක් තියෙනවා තමයි දැන් අපි රහත් වෙලා කියලා කට්ටියකුත් ඉන්නවා. කෙසේ නමුත් ඒකට වාදනා ගන්න කවුරක්වත් නැහැ මොකද හේතුව ඒ පැත්තට යනකොට එන්නේ එන්නේ එන්නේ සම්බන්ධ වෙන පිරිස අඩුයි. ඉතින් ඒක නිසා ඒක හිතනවා නම් මේ අවුරුදු 2600 ඇතුළත තුල ඇති වෙච්ච සමාජ විප්ලවයක් එහෙම නැත්නම් පිරිහීමක් කියලා නෑ. එහෙම කන්නේ හැමදාම උපතක්. ඒක තමයි. අරුවත් යනසේ වැඩි ඉන්න කාලෙත් උච්චරමයි කතාව. එහෙම වැඩි ප්‍රවණතාවයක් මෙවට එදත් තිබුණේ නෑ අදත් තිබුණේ නෑ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ අපි මේ ඡන්දෙන් දිනන කතාවක නම් අපි පටන් ගන්නකොට පරාදයි. අපේ පැත්තට ඡන්ද දෙන කවුරක්වත් නෑ. මොකද කාම ඡන්දේ දිනන කුසල ඡන්දයට වැඩි. ඒක කවුරුත් දන්නේ නැහැ. මේ කුසල ඡන්දයට යන්නේ කෙනෙක් වාදපතේට යන්නේ නැහැ. තරගෙට යන්නේ නැහැ. අන්න එහෙම වැඩ කරන කෙනෙක් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි මේ සංයෝජන ධර්මත් එක්ක අවබෝධ කරගන්න හදනවා අඩු ගන්න ලෙඩේ මොකක්ද අවබෝධ කරගන්නවා කියලා කරගන්න හදනවා කියලා ප්‍රයත්න කරන අවංක යෝගාවචරයෙකුට මේ සත්ත්ව සංයෝජන සූත්‍රයට අටුවාවක් වගේ ඔය මතුපිණ්ඩික සූත්‍රය අවස්ථා තුනකින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. නැත්නම් සූත්‍රය අපිට පෙන්නලා දෙනවා. අපි මේ සංයෝජන ධර්ම දිහාවට නැඹුරුවක් තියනද අපේ ප්‍රතිපදාව කියලා. නැත්නම් අපි සංයෝජන ධර්ම වලට අපි මේ කරන වැඩේ කොහොමද නතු වෙන්නේ? ඒ පැත්තට නෙමියාවක් තියෙන්නේ. අන්න මොකද්ද ප්‍රවණතාවය කියලා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරමු සත්‍ය සංයෝජන සූත්‍රයට අටුවාවක් වශයෙන් මේ මදුපිණ්ඩික සූත්‍රය අරගෙන කොහොමද අපි මේ වෙනකොට මේක සම්බන්ධව අපි කොච්චරක් වැඩ කරලා තියෙනවද? එහෙම නැත්නම් අපි දැන හෝ නොදැන පියවර කීයක් ඉදිරියට අරන් තියනවද? ඒ පියවර තේරුම් අරගෙන අපි ඉදිරියට යනකොට අපිට යම් හේකින් ප්‍රගමනයක් දිනුවක් හම්බ වෙනවනම් ඊගාව පරීක්ෂණය මොකක්ද? නැත්නම් ඊගාව හර්ඩල් එක කඩයිම මොකක්ද? ඒ කඩයිම පැන්නොත් ඊගාවට ඒකෙන් ලැබෙන සාන්ති මොකක්ද? ඊට පස්සේ මේ අවසානයේදී තියෙනක මොකක්ද? ආදි වශයෙන් අපිට මේක ජීවිතයකට ආධ්‍යාත්මික ජීවිත සම්බන්ධ කරන්න මූලිකව පිළිගන්න වෙනවා. ඒක මේ ඔළුව தත්තගත කරන්න කියන දෙයක් නෙවෙයි. අපි සෑහෙන දුරට දැනටමත් මේකේ ඉදිරියට ගිහිල්ලා ඉන්නවා. යම් යම් ප්‍රතිඵල ලැබලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක Taman වශයෙන් සංසන්දනාත්මකව බැලීමේ මිස අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මොකද අපිට තව කෙනෙක් එක්ක බලන්න පුළුවන් වෙන්නේ සංනිවේදනය වෙච්ච ධර්මතාවට අතලින් පමණයි. මොකද Taman ඒ තුලන ඕනෙක බලන්න පුළුවන්. ඉතින් ඒක පළවෙනි ජවනිකාව තමයි සමාජ මට්ටමේදී ජන විඥානයේදී අපි කොහොමද මේ සංයෝජන ධර්ම සම්බන්ධයෙන් අපි පරිඋත්ථාන නෙවෙයි අනුසේ නෙවෙයි මේ විතික්‍රම නෙවෙයි අනුසේ ධර්ම සම්බන්ධයෙන් අපි මෙතෙක් කල් කරලා තියෙන වැඩවලින් අනුසේ ධර්මට වලට කොච්චර කුත්‍ර දීලා තියෙනවද ඉතින් ඒ පළවෙනි ජවනිකාව පළවෙනි චිත්‍රය ඇඳෙන්නේ මෙහෙමයි සරුවචනanse වැඩ ඉන්න කාලේ සරුවචනanse නික්‍රෝදාරාමේ කියන කපිලවස්තුවේ ආරණ්‍යයක ගත කරන නැත්නම් කැලේක ගත කරනවා දවල් කාලේ දානෙන් පස්සේ. ඒක කියන්නේ ජංගා විහරණය නැත්නම් දිවා විහරණය කියලා කියනවා. ඒ දුරජාන් වහන්සේ දිවා විහරණය කරනවා ජංගා විහරණය කියලා කියන බොහොම විවේකීව එහෙම ඇවිදින සක්මනක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න වෙලාවක් වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ වාගේම ජංගා වීරන්ට පැමිණිච්ච බමුණෙක් ඒ ශාක්‍ය වංශිකයෙක් ඒ කියන්නේ ਸਰවඥාතිකීම වංශිකයෙක් ਸਰවඥාන්සේ දකින්නවා. දැක්කට පස්සේ ළඟට ගිහිල්ලා අහනවා කිං ආදී සමන කිමක් කායි කියලා. ඒ කියන්නේ එයා දණ්ඩපාණි කියන නම <coughs> ඒ බමුණට දීලා තියෙන බමුණ නිතරම හැරමිකයක් අතේ තියන. දණ්ඩක් අතේ තියන. දණ්ඩ කියලා කියන්නේ හැරමිකියට පාණි කියලා කියන අතට හැරමිටියක් අතති බමුණු. දැන් බුදුරජාණන් වහන්සේ විවේකීව ගත කරනකොට මේ පාරයින් යන මිනිස්සෙක් ඇවිල්ලා ඔබ වහන්සේ මොන වාදයක් ඇති කෙනෙක්ද? ඔබ වහන්සේ මොන වගේ දෙයක් ප්‍රකාශ කරන්නේද කියලා අහනවා. ඒ කියන්නේ බමුණට පෙන්නලා තියෙනවා මේ දිවා විරණේ ගන්න මේ පුරුෂයා යමක් කාටද කියලා දෙන්න තරම් පුළුවන් කෙනෙක්. එහෙම නැත්නම් ගුරුවරයෙක්, එහෙම නැත්නම් සාස්ෘණ වන්තිරමක් එහෙම නැත්නම් භාවනාට හිත යොදපු කෙනෙක් නැත්නම් ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. එහෙම නැත්නම් බමුණේ ගිහිල්ලා එක පාරට මෙහෙම අහන්නේ නැහනේ පාරේ යන යන කෙනාගේ කිම්වාදී සමන කිමක්ඛයි කියලා. ඇත්තටම සමන කියනකොටම ශ්‍රමණ කියන අදහසෙම තියෙනවා ගිහි ජීවිතෙන් අයින් වෙලා. ඒ කියන්නේ යා පැහැදිලිව තීන්දුවක් කරන් තියෙනවා. මේ සමාජයේ යන රැල්ලේ ඉඳලා කරන්න බෑ. ඒක කැඹිරිල්ල. ඒක හොඳටම තේරුම් ගන්න. ඒක නිසයි ශ්‍රමණ වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රමණයන් විවිධ ආකාරයෙන් ඉඳලා තියෙනවා. ආජීවකයන් වශයෙන්, ශ්‍රමණයන් වශයෙන්, පරිබ්‍රාජකයන් වශයෙන්. ඉතින් සර්වචන්නාංශිත් මේ බමුණ දැක්කේ ඒ වගේ ගිහිගේ අතහැරපු සංന്യാසියෙක්, ශ්‍රමණයෙක්, පරිබ්‍රාජකයෙක්, ආජීවකයෙක් කියලා ආමන්ත්‍රණය කරන්නේ සමන කියලා. ඒතර පුත්‍රජානංශේ මේ බමුණට දෙන උත්තරේ මේ අපිට ඕන කරන අපි මේ හොයන අනුසේ ධර්ම වලින් ගැලවීමට කටයුතු කරන කෙනෙක්ගේ චර්යා පද්ධතිය පේනවා. පාර යන මිනිස්සු තමන්ගෙන් ඇහුවොත් ඔබ මොන අදහසක් ධර්ම කෙනෙක්ද? ඔබ මොන වාදයක් සහිත කෙනෙක්ද? කොන දෙයක් කාරණු ප්‍රකාශ කරන කෙනෙක්ද නැත්නම් මොන වගේ ධර්මයක් අනුන්ට උගන්වන කෙනෙක්ද කියලා ඇහුවොත් යථාවාදීකෝ ආවසෝ බුදුජානක කියන මම මෙන්න මෙවැනි වාදයක් සහිත කෙනෙක් මොන වගේද? සදේවකේ ලෝකේ සමාරගේ සම්බ්‍රහ්මකේ සත්තමන බ්‍රාහ්මනියා පජාය න කේනචි ලෝකේ විග්ගය තිටති. පළවෙනි වාක්‍යය යන්නේ බවන මම මෙවැනි වාදයක් ඇතුව ජීවත් වෙනව කොහොමද මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රවණ ප්‍රජාව සහිත ලෝකේ කිසි කෙනෙක් එක්ක වාද කරන්නේ. ඒකයි මගේ වාදය. ඊතර දීපු ප්‍රශ්නෙට පොරොක්කක් ගැහුවා වගේ කටට. කට උත්තර නැහැ. යතවාදීකෝ ආවසෝ සදේව කේලෝකේ සමාරකේ සබ්‍රක්මගේ සත්සපන බ්‍රාහ්මනියා පජාය දේව මනුසාය න කේනචි ලෝකේ විග්‍රහය තිබෙනවා කිසිම විදිහකින් එකට එක කියන්න යන්නේ විග්‍රහ කරන්න යන්නේ විග්‍රහය තිබ්බති වාදයට යන්නේ ඉතින් ඒක ප්‍රශ්නෙට දීපු මේ එකට එක කියමනක් වගේ පේන්නේ. හැබැයි නිකම්ම කතා කරලා කියන උඹ උඹ වැඩ බලාගන්නේ මම උඹ වැඩ බලාගන්නේ. ඒක තමයි ඔය අනුසය ධර්ම පිළිබඳව කාට හරි දැනගන්න ඕනේ නම් අපි දැනටමත් ඒකට යම් පියවර අරන් තියනවාද? එහෙම නැත්නම් අපි ඇත්තට මේ ගැන හිතලා තියනවාද කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ මේ එකට එක කියන එක තියෙන තාක්කල් වෙන්න බැරි වැරද්දක් නෑ ලෝකේ. ඉතින් ඒකට නිකන් ජෝක් එකක් කියනවා. එක මිනිසෙක් ඉන්නවලු. ඒ මිනිසයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ මිනිසයා ඒකට ප්‍රශ්න තුනක් අහනවා. ඉතින් මේක හරි ප්‍රසිද්ධයි. ඉතින් කෙනෙකුට ඒක දැනගන්න හම්බෙලා ඇහුවලු ගිහිල්ලා මේ ආයිබන් ප්‍රශ්නයක් ඇහුවොත් එම ආයිබන් ඒ වෙනකොට ප්‍රශ්න තුනක් අහනවා කියලා කවුද? මමද? කවුද උන්ට කිව්වේ කියලා. ඒක ප්‍රශ්නේ අහනකොට ප්‍රශ්න තුනකින් උත්තර. ඒ තරම්ම වාදයට කොක්ක නගාගෙන ඉන්නේ. ඉතින් අද ලෝකෙ ඔච්චරයි ජනමාධ්‍ය කියන්නේ. අද ජනමාධ්‍යෙන් දිනු කරලා දීලා තියෙන්නේ එකක් අහනකොට තුනකින් උත්තර දෙන්න. ඉතින් මෙහෙව් ලෝකෙක පරිඋත්තාන කෙලෙද්ද වීතික්‍රම කෙලෙද්ද අනුසය කෙලෙද්ද කියනවත් තෝර බේර ගන්නවත් බෑ. ඉතින් කවුරු හරි බුද්ධ ශ්‍රාවකෙක් වෙලා නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයක් අනුගමනය කරන්නෙක් වෙලා ඇහුවොත් කවුරු ඇවිල්ලා ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවකයේද එහෙමයි ඔව් කියලා වෙන කියන්නේ. ඒ මොන වගේ වාදයක් ඇති කෙනෙක්ද මොන වගේ දෙයක් දේශනා කරනවද කිව්වොත් අපි කිව්වොත් අපි කිසිම කෙනෙක් එක්ක වාද කරන්නේ නැති දෙවියන් එක්කවත් වාද කරන්නේ. බ්‍රහ්මයන් එක්ක වාද කරන්නේත් නැහැ. මේ මායя ඉන්නේ. මාරමස්සිනා. එයත් එක්කවත් වාදයක් නැහැ අපිට. සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ. සස්සමන බ්‍රාහ්මණියා පජායමේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ප්‍රජාවේ දේව මනුස්සාය. විතර දේව කියලා කියන්නේ සම්මුති දේව රජ රජවරුවත් එක්කත් මනුස්සෙත් එක්කත් නවිග්ගය තිට. මම කිසි දෙයක් එක වාද කරන්න යන්නේ. දැන් මේ ਸਰවචන්නාංශයේ දීපු මේ දිග වාක්‍යයට ਸਰවචන්නාංශේ පොඩි අර්ථ විවරණ මේකටම සමානාර්ථ පද මේකට බැස ගන්න පුළුවන් තව පියවර තුන හතරක් පෙන්ලා දෙනවා. ඒ බමුණට තේරුම් ගැනීම සඳහා තම් බ්‍රාහ්මණ අකතං කති යම් කිසි බමුණෙක් ඔය ඔයෙක් මං ඔය කියන විදියට කෙනෙක් එක වාද කරන්නේ නැත්නම් එයා කතං කති භාවයක් නැහැ කච කචේ නැහැ එකට එක කියන්නේ අකතං කති නා ඉස්සරහ සාධාරණයක් වෙන්න පුළුවන් ඒ නගන එකන අවංකවම කටයුතු කරන ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අකතං කති ඒ වගේම චින්න කුක්කුච්චා. මට උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද බැරිද කියලා සැකේකුත් නැහැ. හොඳටම දන්නවා මේ අහන දෙයට උත්තර දෙන්න පුළුවන් දීපු ගමන් ඕක වැල් පැල් පැටලිලා පැටලිලා දිගින් දිගට දිගින් දිගට යනවා. ඒක ආයේ කිලෝරක් නැහැ. මේ ලෝකෙ කියලා කියන්නේ කොහෙන් හරි කොනක් පැටලව ගත්තට පස්සේ වැල් වටාරම් යන සම්පප්පලාප ලෝකයක්. ඒ සම්පප්පලාප ලෝකේ තමයි ශිෂ්ටාචාරය කියන්නේ. මොකද ත්‍රිදෙනුන්ට ශිෂ්ටාචාර වෙන්න බෑ මොකද උන්ට භාෂාවක් නෑ. උන් අතර කවදාකවත් නිවනත් ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රතිපදාවත් ප්‍රශ්නයක් නෙවෙයි වාදත් ප්‍රශ්නයක් නෙවෙයි බොරුත් ප්‍රශ්නයක් නෙවෙයි කේලමත් ප්‍රශ්නයක් නෙවෙයි අසප් පරිවර්තන ප්‍රශ්නයක් නෙවෙයි බොරුවත් ප්‍රශ්නයක් නෙවෙයි නිකම්ම නිවන් දැකලා නේ කතා කරන්නේම නැහැ. <clears throat> මනුෂයාට විතරයි බහව බත බාහතුරන් බත තෝරන්න පුළුවන්. ඉන්නේ හසුරන්න පුළුවන් මිනිහ ළඟම ඔක්කොම ප්‍රශ්න තියෙනවා. කී දවසක හරි මනුෂයා මේ අදහස් උමාරු කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා පඹ ගාලේ පැටුණා. ඒක හිතෙන්නේ නම් ඇත්තටම පරිණාමය බොහොම උසස් හරියටම මනසින් මනසට හෝ රූපක මාර්ගයෙන් හෝ සංඥා මාර්ගයෙන් හෝ සද්ද මාර්ගයෙන් හෝ සාකච්ඡා කරන්න පුළුවන්කම මනසේ උසස් දියුණුවක් කියලා. ඇත්ත කතාව. හැබැයි එහෙම මේ අපේ තියෙන හැකියාව මේ මිනිස් බාල මනුස්සත්ව ප්‍රතිලාභේ ලබලා අපිට ලැබිලා තියෙන යම් කුසලතාවය ඒක මේ කතං කති භාවයට යොමු කරනවා නම් ඊට වැඩිය හොඳයි තිරසංකම්. එච්චරයි කියන්නේ. නමුත් මේ හරහා බුදුහාමුදුරුවෝ කියපු දේ මම තේරුම් ගන්නත් අපිට sannivedanayak එපායි. මගේ ගුරු ආම්ප්‍රෝ මට කියපු දේ තේරුම් ගන්නත් මට sannivedanaක් නෙමෙයි. ඒ sannivedanaya මත ලැබෙන manussත් ප්‍රතිලාභය කියලා අපි මේ ධර්මයේ සඳහා වෙන ඒ sannivedanaye මේකේ නිග්‍රහයක් ලක් වෙන්නේ ඒක අපිට නිවන් ලබන්න දෙන එකම මාර්ගය. මොකද අපි ශ්‍රාවකයෝ. අපිට තියෙන්නේ කියපු දේ අහගෙන ඉන්න එකයි. අපි ඔක්කොටම කියන්නේ ශ්‍රාවකෝ භික්ෂු භික්ෂුණී පාසක පාසිකා. ඉතින් ඒ සඳහා sannivedanaye අවශ්‍යයි. ඉන් එපිට යන sannivedanaක් තියෙනවා නම් ඒක වඳුරට බැලිපියා වුණා වගේ. ඔය නිකන් නිදර්ශනයකට වගේ කියනවා ගුරුළු කෝමේ පඬිතුමා ලංකාවේ ඉපදිච්ච ගිහියන් අතර බොහොම දක්ෂ කෙනෙක්. න්‍යා දැක්කලු මහමෙවුනාවේදී දවසක් භික්ෂුවක් විසින් භික්ෂුණියක් දූෂණය කරනවා. ඉතියා හිතවල මේ මහමෙවුනා කියන්නේ සුද්ධ භූමියක්. අපි මේ චීවර ධාරියකින් බලාපොරොත්තු වෙන්නේ මේ කාම වස්තුන්ට අරසාවක් මේ භික්ෂුණීකෙන් බලාපොරොත්තු වෙන්නේ පුරුෂයේ කුප්පණ ගතියක් නෙවෙයි සාම පණිවිඩයක් නෝ දැන් ප්‍රසිද්ධියේ පේනවායි කියලා එයා මහමේ වුණාවේ මේ ජයසිනමා බෝධින්ද ගාව ඉඳගෙන වැලිපතක් අරගෙන ඇස් දෙක පොට්ට වෙනකන් අතල්ලුවා ඊට පස්සේ මට දකින්න නොලැබේවා කියලා අර මිනිස්සුන් කියන වැඩක් නැහැ වැඩේ වෙලා ඉවරයි. ඇස් දෙක දීලා අතුලගත්තා. ඉතින් නිසා අද කාලෙත් ඇහෙන දේවල් දිහා බලනකොට <clears throat> කන්න පොරොප්ප ගහගන්න හිතෙනවා. නැත්නම් රත් වෙච්ච තෙල් ටිකක් දාගන්න හිතෙනවා. මොනවද මේ මිනිස්සු කතා කරන්නේ? ඒක ලියලා මේ මොනවටද ස්තුති කරන්නේ? මොනවටද තෑගි දෙන්නේ? මොනවටද සම්මාන දෙන්නේ කියලා බැලුවොත් මේ අකතං කති භාවයේ වෙනුවට කතං කති භාවය චින්න කුක්කුච්චන් වෙනුවට සැක තියෙන මිනිහා විතරයි කතා කරන්නේ. ඒක ඉති බොහෝ ප්‍රසිද්ධ සත්‍යයක්. අඩු කලේ සෙලවීම නිසායි අඩු බව වැටහෙවි කියලා පාට සිද්ධුදී. අඩු කලේ කච කචේ. කැකුණට වේලුනොත් සටසටලා. පිරුණුනෝ කාලේ දියනෝ තලේ මොකද්දෝ සේමා කියලා කියලා. කතා කෙරුවොත් ඒකෙන් පේන්න තියෙන මොකද්ද අඩපාඩුවක් තියෙනවා. ඉතින් ඒකට නේද මේ තෑගි දෙන්නේ. කතාව හරහා. ඉතින් ඒක සඳහා චින්න කුක්කුච්චන් කියන එක ඔය හිතුවට නිකම්ම නිකම්ම බුදුහාමර කෙරේ තියෙන ශ්‍රද්ධාව නිසා දුරවන් වෙන කුකුස්ස නෙවෙයි මෙතන කතා කරන්නේ. එවන ත්‍රිවිධ රත්නයේ කෙරේ තියෙන ශ්‍රද්ධාව නිසා දුරවන් වෙන ශ්‍රද්ධාවක් නෙවෙයි. මේකේ Tamange අරමුණට හිත දාලා මට භාවනා කරන්න පුළුවන් කියලා ඒ ලැබෙන සද්ධාවත් නෙවෙයි මේක සඳහන් කරන්නේ මේකෙදී. මාර්ගඵල ඥානයකින් ලැබෙන අවෙක්කප්පසාදේ. නොසලෙන විශ්වාසයක් තියෙනවා. සෝවාන් මාර්ගයේ ඉඳලා මේක ඉදිරියට දියුණු වෙනවා. ඒ සෝවාන් වුණත් දස සංයෝජන ධර්ම වල ඕරම් භාගීය සංයෝජන වල තියෙනවා උද්දම් භාගීය සංයෝජන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡ කියන එතන තියෙන මේ උද්දච්චය මේ රහතන් වහන්සේගේ රහත් මාර්ගයේ විතරක් කැපෙන එක. අන්නේ උද්දච්චය කියන්නේ මේ තිගැස්මක් හිතේ තියෙන කුකුසක් හිතේ තියෙන කුතුහල දනවන ගතියත් සමහරලාට විචිකිච්ඡාවක් වගේ පේන තියෙන උද්දච්ච කියන්නේ විචිකිච්ඡාව නෙවෙයි. නමුත් එයාට උනත් මේ උද්දච්චය ආපු වෙලාවක මට තාම බුදුහාම කියපු දේ විශ්වාස නැද්ද? ධර්මයේ කෙරේ විශ්වාසය නැද්ද? සංඝයා කෙරේ විශ්වාසය නැද්ද? නැත්නම් මගේම සීලය ගැන විශ්වාස නැද්ද කියලා මේ හිත ඇවිස්සෙන ගතිය එන්න පුළුවන්. ඒ නිසා මේ සැකහැර දැනගන්නවා කියන එක නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එක ප්‍රත්‍යක්ෂණය කරගන්නවා කියන එක අපිව හිතන තරම් මේ කවුරු හරි ලව්ව මැන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මීටරයක් ගහලා කුත්තුවක් ගහ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් දැනගන්න ඕන තමන් කරන දේ විශ්වාසයෙන්ද කරන්නේ. ඉතින් ඒක <clears throat> විශ්වාසයෙන් තමන් කරන දේ කරන මනුස්සයර කියනවා අහිංසකයයි කියලා. ඒ කුක්කුච්ච භාවයෙන් කටයුතු කරන කෙනෙක්ව අහිංසකකම නැහැ. ෂටගති තියෙන්නේ. එහෙම නැත්නම් ඕලමොල ගති තියෙන්නේ. දැන් පෙන්වන්න හදනවා. මම තහන ප්‍රශ්නෝලික් කරන වැඩවලින් ඒ කුකුස්කතිය පේන කියලා. ඒ නිසා එවැනි අර කියන විදිහේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන ප්‍රජාව සහිත දේව දේව මනුස්සයා සහිත ලෝකයේ මං කිසි කෙනෙක් එක්ක ගැටෙන්න යන්නේ නැහැ නැත්නම් වාද කරන්න යන්නේ නැහැ කියලා කියන්නේ එයා අකතං කති කච කචේ නැහැ කචු කුචු නැහැ චින්න කුක්කුච්චා එයාට මේ ගියලා මෙයාට උත්තර දෙන්න බැරිකමකුත් නැහැ නමුත් පෙළඹෙන්නේ නැහැ මොකද කිසිම කෙනෙක් මේ අහන දේවල් ඔළුවට ගන්න නැහැ ඒක ගැන බය වෙන්න එපා මිනිසුන්ට වෙන වැඩ තියෙනවා ඔය දැක්ක නිසා නිකන් දෙන නිසා දෙමළ පත්‍රය හැට අරගෙන කියවනවා. ඒක වෙනම කතාවක්. මොකද තේරෙනවට නෙවෙයි කියවන්නේ. ඔය කන්තරුවට පත්‍ර ජාති තුනම ගේනවා. ඉංග්‍රීසි පත්‍රය ගන්න, සිංහල පත්‍රය ගන්න, දෙමළ නිකන් ඉන්නවනේ දෙමළ පත්‍රෙත් කියනවා. මේ පත්‍ර උඩයට මාරු වෙලා තියෙන්නේ උ දන්නේ බලනකොට පේන්නේ දෙමළ තේරෙනවා. අර නිකන් දෙන ඉඳ කියෝ. මේක දන්නේ හොඳටම බණ කියන ආන්දුරු ටික තමයි. කටි බොහෝම ගෞරවයෙන් බණ අහගෙන හිටියාම නැගිටට පස්සේ ආන වෙලා ඉවරද මට නිින්ද ගියා. ඒ නිසා ඒ බණ කියන්නේ ගියාම වටත් අතේ තියාගෙන ඉන්නේ ඒක බලන්නේ නැතුව වටත් දිහා බලාගෙන හිතාගෙන ආපු ටික කියලා යන්න එපා. මොකද මේ ආගමින් ඉඳගෙන මේක තේරුම් ගන්න කියනවා නම් ඒක ඔය තාලෙන් සිද්ධ වෙනවා නම් මෙච්චර මේ අධ්‍යාත්මික මනසකට අවශ්‍ය කරන්නේ නැහැ. මේ අපේ සරුවච්චන්නාංශේ ගෞතම සරුවච්චන්නාංශේ පහලින් ඉස්සෙල්ලා වෙස්සබීසි වෙස්සබූසිකි ආදී සත්ත්ව සර්වඥාන්සලගේ මුල් සර්වඥාන්සලා ඉන්න කාලේ උන්වහන්සේලා ඉඳලා තියෙන්නේ ව්‍යාග්‍රයන් සහිත භූතයන් සහිත ප්‍රේතයන් සහිත පිසාචයන් සහිත කැලවලු. කදාක සමාජයට ඇවිල්ලා නැහැ. ඉතින් කාට හරි බුදුන් දකින්න ඕනේ නම් යන්න වෙන්නේ මම යන්නේ පිසාචයන් ඉන්න කැලේකට මම යන්නේ භූතයන් ඉන්න කැලේකට ව්‍යාග්‍රයන් ඉන්න කැලේකට ඒ තරම්ම ඕනේ නම් විතරයි යන්නේ. ගියාට පස්සෙත් ඒ ස්වාමීන් වහන්සේලා බණ උගන්වන්නෙත් නැතිලු. මේ ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියනවලු එච්චරයි ඒකේ නිවන් දකින්න. නැත්නම් වෙන ඊට ඒක ඒතරොන්ට තේරෙන්නේ නැත්නම් ඒකට මේ ಉದ್ದೇಶයට නිर्देश කියලා දෙන්න වෙනවා. මොකද්ද අනිත්‍ය කියන්නේ? මොකද්ද දුක කියන්නේ? මොකද්ද අනාත්ම? ඒක තමයි නිවන් දකින්න. නමුත් ගෞතම සර්වජන් වහන්සේ නගරයට ගියා, ගමට ගියා. එක්කිනා සෝවාන් කරන්න. එක්කිනා සෝවාන් කරන්න ගව්වනම් පයින් ගියා. ඒ කියලා උගතඤ්ඤු පංචචන්දු කියන පුද්ගලයන් නිය පුද්ගලයන් පවා අනුකම්පා කරා. ඒ නිසා අපේ ਸਰවඥාන්සේගේ සාතනය પરම්පරා ගානක් අද වෙනකම් පැවතුණා. අර විශ්වභූසිකී ආදී ਸਰවඥාන්සේලගේ ආවුස කාලේ අවුරුදු ලක්ෂයක් විතර තිබිලා තියෙනවා. ඒ නිසා ඒ ලක්ෂයක් අන්තිමටම රහත් වෙච්ච ශ්‍රාවකයාගේ ලක්ෂයක් ඉවරච්චා අවුරුදු 2 ලක්ෂකින් පස්සේ પરම්පරා දෙකකට පස්සේ ගංගාවක් මෙලි කන්දකට බීගත්තා වගේ සාසනී කරනවා. අපේ හරවචනාංශේ ගොඩාක් විස්තර සහිතව කියලා දීලා එක්කන එක්කන ළඟට පහින් ගිහිලා කියලා දීපු නිසා අද අවුරුදු 2600ක් කියලා කියන දැන් પરම්පරා 26ක් විතර අපි ඇවිල්ලා තියෙනවා. විශයන් 13ක් විතර. තාම මේක යන. ඉතින් යන යන වෙලාවේදී කියන තරම්ම තේරෙනවා නම් නිසකව තේරෙනවා නම් මෙච්චර කියලා දෙන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් මම ඇහුවට ගෝ වෙලාවට බනහන්නේ එක්කෝ මුළු හදින්ම නෙවෙයි. එහෙම නැත්නම් අරහම්දෝ කියපෙත් එක්ක වන්නොට මේ ආම්දෝ ගැලපෙනවද නැද්ද කියලා වැරදි හොයන අදහසෙන්. නැත්නම් තමයි දන්න දේම කියවෙනවා නම් අනේ හරි ශෝක හාමුදුරු. දන්න දේට විරුද්ධව කතා කරුවොත් එහෙම මේ හාමුදුරු ඊට පස්සේ ලයිෆ් ස්ට්‍රීම් අයින් වෙනවා. අනිත් වගේ කුකුස්සක සහිතව බනහනවා කියන එක සහ එහෙම සැක හැරලා කියලා දෙන්න පුළුවන්කම තිබුණා එන පොට හරි නැත්තම් දූත ලක්ෂණේ හරි නැත්තම් නිස්සද්ද වෙන එක තමයි කරන්නේ. එතකොට වාද පටලවිලක් එන්නේ. භවා භවේ විහිිත තණ්හා. මට මෙයාට බණ කියලා දීලා මට තෑග්ගක් හම් වෙයි. මට සාදු කියයි. මට ස්තුති කරાવી කියලා මොන්නම දෙයකවත් අපේක්ෂාවක් නැහැ. මේ ලෝකේ තියෙන ඕනම ගුණවර්ගයක් උගන්වන්න සල්ලි ගන්න. ලෝකේ තියෙන කැත දේවල් උගන්වන්නට වැඩියෙන්ම සල්ලි ගන්න. වැඩියෙන්ම සල්ලි උගන්වන්නේ වැඩියෙන්ම කැත දේවල්. නමුත් මේ සරුවචනන්තු උගන්වපු මේ ත්‍රිපිටකේ නැති දෙයක් නැහැ. නිකන් දෙයක්. හිමිකම් ඇවිදලා නැහැ. අනික ඕනේ පොතක ලියලා තියෙනවා right reserve. මගේ මේ බූදලේ මේකට අත තිබ්බොත් ගෝරි ගොඩයි. ෆොටෝ සෙට් කරන්නත් එපා, ස්කෑන් කරන්නත් එපා. කොටේෂන් එකක් ගන්න තහනම් මේකද මගේ බූදලේ කරගෙන. මොකද යාට ඒ ගාන හම්බ වෙන්නේ පොතක් ගත්තොත් විතරයි. ඒ පොත් අරගෙන බැඳලා වැඩි මුලට වික්කත් ඒකත් තහනම්. ඊ ධර්මතම මේ දැනුම අම්මගේ අප්පගේ බූදලේ කරගෙන තියෙනවා. ඒ කියන්නේ භව භවයේ කීයක් හරි හම්බකරනද අර Tamanට ඇතිවෙච්ච පුංචි දැනුම් ප්‍රමාණය දන්නේ නැති කාට කීයකට හරි විකුණන අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා කියලා. මනුස්සයාගේ හැම ක්‍රියාවක්ම අර්ථ ශාස්ත්‍රය සඳහා යන රුපියල් වලට ඩොලර් වලට. ඒක බුදුරජාණන් කියන අසුචි කියලා. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. ඒක සිංහලයේ කියන්නේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ලේ. තමන්ගේ මේ බඩුවක් වුණ ගන්න හරි දැනුමක් ලබලා දෙන්න හරි උගේ කුට්ටිය කඩා ගන්නකම් පුදුමාකාර මායම් දානවා. ඉතින් ඒ කටයුතු දෙක බලනකොට <clears throat> මේ කියන බ්‍රාහ්මණය දුඥාන්ස මේ පෙන්වන්න හදන බ්‍රාහ්මණයා කිං වාදී කිමක් කායි කියනකොට කියනවා යම් අදහසක් යම් වාදයක් සහිත එහෙම නැත්නම් යම් දෙයක් උගන්වන කෙනෙක් ඉන්නවනම් ඒ බ්‍රාහ්මණයා කච කචක් කච කච ආවකයත් නැහැ කියන දේ පිළිබඳ සැකයක් ඇත්තෙත් නැහැ. භවා භවේ වීත තණ්හ. මට මේ අනේ මේ මනුස්සයර කියලා දීලා මෙයා කිරවල කියලා මට මේ මේ මට දේවල් ලැබෙයි කියලා ඒ කිසියම් දෙයක අපේක්ෂාවක් නැහැ. තණ්හාවක් ඇත්තේ නැහැ. ඒක නැත්තම් මේ භවයේ යමක් තම ලබා ගන්න බැරුව ලබා ගන්න අදහසක් නැතුව සේවය කිරීමට කොහෙන්ද මිනිසෙකුට මොටිවේෂන් එක එන්නේ? මොකද්ද යාගේ ඒ එළවුම? මොකද්ද ඒ Java කියලා ගත්තොත් අද මේ ලෝකෙ රිසර්ච් කරන්න කැමති නැති එක මාතෘකාවක්. මේ මිනිස්සයා යමකට පෙළඹෙන්නේ මොක මොක මොකද්ද මොටිවේෂන් කියලා බැලුවොත් තණ්හා මාන දිටි. ඕනම කෙනෙක් මේ ලෝකේ මොනවාරි දෙයක් කරන්න බැලන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දිටියෙන්. ඉතින් මේකෙදි කියනවා භවහ භවේ වීත තණ්හා දැන් හෝ අනාගතයේ හෝ මට මඩිස්සලේ පුරව ගන්න පුළුවන් වෙයි කියලා අම්මා අප්පා වුණත් කරන්නේ. ආන්න එහෙම ගතියක් මේ කියන බ්‍රාහමණයක වැත්තේ නැහැ. විිත තන්න සංඥානානුසෙන්ති. Taman කරපු දේ පිළිබඳ යහංකාවක්වත් මතක නැහැ. අයේක මේ බුදුලේට ගන්නෑ. සංඥානානුසෙන්ති එවං වාදී කෝහං ආවසෝ එම ඒ එවං අක්ඛායි ඒව මක්ඛා. බමුණ මම අන්නේ වගේ වාදයක් සහිත කෙනෙක්. මම කරපු දෙයක් පිළිබඳ හෝ මොනම දෙයක් කිසිම සංඥාවක් මගේ හිතේ මම තියාගන්නේ ඔබ හොඳ එකෙක් ඔබ නරක එකෙක් මම අද හොඳට බණ කිව්වා මම අද කියන්න බැරි වුණා මොකක්වත්ම නැහැ සංඥා නානසෙන්ති ඒවම් අක්ඛායි ඒවම් වාදී මම ඉන්නේ වෙනි වාදයක් සහිත කෙනෙක් මම ඉන්නේම දෙයක් ප්‍රකාශ කරන කෙනෙක් ඉතින් ඊට පස්සේ හිතා ගන්න පුළුවන් මේ බමුණට ඔයගොල්ලන්ට වාගේ මෙලෝදියක් තේරෙන්න නැතුව ඇති කියන. ඇත්තටම එහෙමයි වෙලා තියෙන්නේ බමුණ හැරමිටිය උඩට උඩුව අරගෙන දිව දික් කළා නල්ලට රැලි තුනක් නගලා කියලා ගියා. ඒක ඒ විදිහටම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒ බමුණ නල්ලට රැලි තුනක් නංගලා දිව දික් කරලා ඒ කට උත්තර ඊට පස්සේ දැන්. ඉතින් මේක අනුශේධ ධර්ම දුරු කිරීමේ ක්‍රමයක් නම් අපි දවසකට අපි කායික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ මානසික වශයෙන් සමාජික ජීවත් වෙනකොට ඒක එතනින් ඉවර කරලා දාන වැඩ කොච්චරක් අපි ළඟ තියෙනවද? එහෙම නැත්නම් එකින් එකට පැටලෙන වැඩ කොච්චර තියෙනවද කියලා බැලුවොත් මේ බොහොම ජනප්‍රියයි කියලා කියන්නේ පටලැවිලි වැඩි කෙනාටනේ. එයාටත් මෙතන නැතුව මෙහෙත්නම් තියා නැතුව බෑ. මෙහෙම මෙහෙම පැටලි රාශියක් තියෙනවනම් අපි කියන පොරක්. එයා පොරක්. එයා නැතුව බෑ. ඉතින් ඒකටනේ අපි මේ දරුවෝ ටිකක් උගන්වන්න හදන්නේ. ඉස්සරහට එන කට්ටියට උගන්වන්නේ මුකකින් හරි මේ සමාජයත් එක්ක ගැලීගෙන සමාජයත් එක්ක වැටීගෙන කතං කටි භාවයටපත් වෙලා සැක සාහිතව ඒ වගේම කියන කින හැමදේම හිතේ මණ්ඩි මුදවගෙන එහෙම නැත්නම් එක එකනා පිළිබඳව ටැග්ස් තියාගෙන ලකුණු තියාගෙන පුළුවන් තරම් මේ කරන කටයුත්තෙන් කීයක් කරේ හම්බ කරගන්න එහෙම නැත්නම් මේ <coughs> ලාභයෙන් සත්කාරයෙන් සම්මානයෙන් සීලෝකින් වැඩි කරගන්න මේ දේ මානවයේ අවුරුදු කෙලකෝටි කීයක් පුරුදු කරලා තියෙනවා කොච්චර කාර්යයක් පරිණාමයේ අපේ ඥානගත වෙලා තියෙනවද මේක එතෙන් අපි සංසාරේ බුදුජානනාංශයේ කීප එක පිළි අරගෙන මෙරි මෙරි උපදිනවා නම් ලක්ෂ කෝටි ගාණක් බුදුජානනාංශලා දැකලා තියෙද්දී අපි ඒක පැත්තක තියෙද්දී අපි මේ කතං කති භාවය හරහා එහෙම නැත්නම් අපි සැකේ අනුන්ටත් ඇති කරමින් තමනු සැකසහිත දේවල් කතා කරමින් ඒ වගේම මේ මේ මොකෙන් හරි කමන්නේ ලුණු බිකත් බඩට කියලා කීයක් හරි හම්බ කරගන්න කරන වැඩ එහෙම නැත්නම් මුකකින් හෝ කවුරුත් එක්ක සම්බන්ධයක් ඇති කරා නම් එයා පිළිබඳව හොඳ හෝ මතක නරක මතක සංඥාවක් තියාගන්න උත්සාහ කරන නිසා මේ ඔළුව පිරලා තියෙන්නේ එහෙම නැත්නම් මේ මනසේ තැම්පත් වෙලා තියෙන්නේ අර්ධ දැනුම විතරයි. කවදාහකත් පූර්ව දැනුමක් මතකට රඳවා ගන්න ඕනක මොකුත් නැහැ. ඒක ඇසට් එකක් වෙන්නේ නැහැ කාටවත්. අර්ධ දැනුම අනිවාර්යයෙන්ම ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ භවය දැනගෙන එහෙම නැත්නම් මේ අනුසේ ධර්මයක ක්‍රියාකාරකම් මෙහිමයි වෙන්නේ කියලා දැනගෙන කවුරු හරි එකෙන් දුරවන් වීමට කටයුතු කරනවා නම් මෙහිමයි බුදුහාමුදුරුවෝ දණ්ඩපාණි බ්‍රාහ්මණය අහනකොට දීපු උත්තරේ කිංවාදී සමන කිමක්ඛායි මේ කාරණා ටික අපේ තේරුම් අරගෙන සුතමේ වශයෙන් හිතන්න සුතමේ වශයෙන් අපි තේරුම් අරගෙන නාහපු එකක් වෙන්න ඇති කමන්නේ. අපි සකස් වෙන්න හැදුවොත් ජීවිතය සකස් කරගන්න හැදුවොත් මේ කියන තාලෙට වීතිකම කෙලෙස් නෙමෙයි පරිඋත්හාන කෙලෙස් නෙමෙයි ඇතුළත තියෙන අනුසය හෝ නැති වෙන්න නම් මෙන්න මේ වාගේ හැකිලි දාගන්න එපා. දූවිලි පාරක කටුවත්තක් ඇදගෙන යන්න වගේ පාර හූරගෙන දූවිලි අවශ්‍යගෙන අපි ආපාරයේ පැතිරේ ගඳත් ආරේ කියලා ගිය ගිය තැන ගඳ ගන්න වැඩ කරන්න පටන් අරගත්තොත් ඒක ඉතින් අර අනුසයත් විතරක් නෙමෙයි පරිඋත්ථානෙත් එමයයි පීඨිකමත් එමය. ඉතින් ඒ නිසා අපි ජාතික වීරයන් වශයෙන් කවුද අපි සලකලා කටයුතු කරන්නේ. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ චරිත වශයෙන් අපි සලකලා කටයුතු කරන්නේ නැත්තෝ මේ හැම එකකින්ම පේනවා මේ මම යන්නේ මමයා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඉතින් ඒක තමයි අපි ඉතිහාසයක් හදලා තියෙන්නේ. ඒ ඉතිහාසයේ ඉන්නේ ජාතික වීරයන් සහ ලොකු ලොක්කන්ගේ නම් තියෙනවා. ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? මෙච්චර ගාණක් මිනිස්සු මරලා තියෙනවා. මෙච්චර ගාණ සමූල ඝාතනය කරලා තියෙනවා. එතන මෙච්චර ගාණ ගස් කපලා තියෙනවා. මෙච්චර ගාණ සත්තු මරලා තියෙනවා. මෙච්චර ඉතින් ඕක තමයි අපි ලයිස්තුගත කරගෙන බොහොම ඒ මිනිස්සු අපේ කෙනෙක් නා බොහොම හොඳයි ඒ අපේ. හැබැයි අපේ කවුරු හරි මැරුවා නම් ඇවිල්ලා ආපෝ දුතු දන්න පහර දෙන්න ඕනේ මරන්න ඕනක මරලා හැමින් සපත්තු හදන්න ඕනේ. කණ්ඩෝන කළු කවුතු කණ්ඩෝන කියන්නේ ඔය ටික තමයි ආහාර කරගෙන ජීවත් වෙන්නේ. ඔයින්තර එක හිතවිල්ල තියෙන දෙයක්. දවස පුරා අපි නැගෙන හිතෙච්ච මේක මේ මගේ දෝෂයක්ද නැත්නම් මේ પરම්පරාවෙන් නැත්නම් ජම්මෙන් නැත්නම් ගැම්මෙන් නැත්නම් උරුමෙන් මට ඇවිල්ලා තියෙන එකද ඉතින් මේ ඔක්කොටම මම වක් කියනවා. ඒක තේරෙන්නේ නෑ එහෙම ඕනේ නෑ මම පැත්තකටලා ඉන්න ගියාට හිත නිකන් ඉන්නේ නෑ. එයා ගන්න කොහෙන් හරි ගන්නවා එක. ඉතින් ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. ඉතින් මේ මමයා කියන එක ක්‍රීච කෙනෙක්, ක්‍රියේටර් කෙනෙක් නිෂ්පාදනය කරපු කෙනෙක් නැත්නම් මවන් ලද්දක් නා. ඉතින් මායේ ඔළුවේ දාලේවල තියෙන මොනවද? මේ මගේ න්‍යාය පත්‍රයක්ද? නැත්නම් කාගේ න්‍යාය පත්‍රයක්ද? යන්නේ මේ මම මෙහෙම දාමුකෝ මේ සමීකරණේ. මම හිතාමතා කරපු දෙයක් සාර්ථක වීම මගේ සුභසිද්ධියට කොච්චර බලපානවද කිව්වොත් අපේ සාර්ථකත්වය ඒකාන්තෙම සුභසිද්ධියට බාධා. මේ ජීවිතේ ලැබපු හැම සාර්ථකත්වය නිසාම අපි මස් කොක්කේ ලොව මස් කැලක් වගේ ඒකට කමර කමර ඉන්නවා. Tamand කියලා විවේකයක් නැහැ හුස්ම ටිකක් ගන්නවා. Tamand කියලා විවේකයක් නැහැ සක්මනක් කරන්නේ. Tamand කියලා විවේකයක් නැහැ කරන දේ මගේ හිත සුඛිත ආකෝ එහෙම කරන්න බෑ මට අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියන අර තමන්ගේ තියෙන රැකියාවල් නිසා ඒවත් ඇදලා ගන්නේ පොඩි ටිකක් කරන මාළුවන්න දැම්මා වගේ චක් චක් චක් චක් කරලා ගැහුවා කොහෙ ගියාද හොයන්න බෑ කාටද කිව්වොත් එහෙම මේ හිත සෝපිනිස මෙහිම බුද්ධ ආදී උත්තරමනාසලා පහළ වෙලා තියෙනවා අනඤ්‍යගතෝ වරුක්ක මූලගතෝ වාසුඤ්ඤාකාරගතෝ වගේ අනිමේ කුණුහර්ප කතා කරනකොට ඵලය යන්නේ මේ මොනවද මේ කතා කරන්නේ ඕක කරන්න පුළුවන් මේ කාණේ කිව්වටවත් කැමති. ඒ නිසා මට දන්නු ආමතු ඒ දවස්වල කිව්ව 77 දී නිකමටවත් භාවනා කරනවා කියන්නත් ඒවා අවුරුත් ප්‍රොමෝට් කරන්නත් ඒවා. ඒක අනිවාර්යයෙන්ම ඉල්ලගෙන කෑම. මිත්‍ය සමස්තෙම ඉන්නේ අනුග්‍රහංකත්වා නෙවෙයි අනුංගහංකත්වා කියන එක. අනුග්‍රහය කියලා කියන්නේ මේ සීල සමාධි ප්‍රඥාවලට අනුග්‍රහ කිරීමනේ. ඒක නෙවෙයි තියෙන අනුංගහංකත්ව. ඒක දක්ෂන ඕනම නිලයක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ නම් මේක දන්නවනම් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්නවා. ඡන්දදායකෙක් වෙනවනම් එයා හොඳටම දැනගන්න ඕනේ අනු ගහන් කත්තාවු. ඒකනේ අද අපි දන්නවනේ ඡන්ද හතර පහක මේ මොකද්ද කියලා. ඉතින් ඒව් ලෝකයකට උපදින දරුවෙක් එහෙම නැත්නම් ඒව් ලෝකයක අවංකව මේක උත්සාහ කරන මිනිසෙකුට එන බර්ඩන් එක බැලුවොත් වගේ ආරම්භක ශේෂය කොහෙද තියෙන්නේ? manussත් ප්‍රතිලාභයේ ආරම්භක ශේෂයෙන්ම අපි නොදැනුවත්වම අනුශේ ටික අරගෙන ඉන්නේ මෙහෙට. ඊ ආත්මේ ඉඳලා මේ ආත්මෙට ගේන ටික. එහෙම නැත්නම් කියන්න පුළුවන් අද රෑ බුදිය ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම කිසිම බාධාවකින් තොරව පැකට් එක පිටිම හෙට උදේ නැගිටිනකොට අනුශේ ටික නම් හෙල්ලිලාවක් නැහැ. උණගක්වත් පදින්නේ. පරිඋත්තාන උත්නම් ටිකක් මලකට කාලා දිර්ලා හැරීමේ තීන්දීද තියෙනවා. සමහරවිට ඒකටත් යසෝර හිතෙනවා. දීතිකම කෙලස් නම් සෑහෙන්න කැඩලා බිඳලා. අනුසේත් නම් මැස්සෙක් වහන්නේ. මොකද ඒක ලස්සනට පැක් කරලා ඇතුලේ තියාගෙන ඉන්නේ අපි බොහොම පිටි ටික උනාට පස්සේ ගෙදරට අර යන්නේ අර ගෙනාවු බබා බිත්තර මල්ල හෙල්ලන්නේ නැතුව හේම රන්නේ. සංඛාරේ පුරාවට ඕක තමයි කරන්නේ. මොකද අපි අඳුරගන්නේ මම යකිල ඇතුලෙන්න මේ අනුසය ටිකත් එක්ක තමයි. ඉතින් ඒක කඩන්න බෑ කියලා කෙනෙක් හිතුවට ඒක පැත්තකේ සාධාරණයි. තව කෙනෙක් හිතනවා නම් ඒක උඹ මනුස්සයන්ට ඒක කරන්න මේක දෙයයන් ආංශික වැඩක් කියලා ඒක සාධාරණයි. මොකද මනුස්සය ඒ තරම්ම අද හීනමානක ජීවත් වෙනවා. බටහිර මුළු තාක්ෂණයම හීනමානයක්. ඒ මිනිස්සු හැම වෙලාවෙම කරන්නේ රටක අඩු කොහොමද කියන්නේ සමාජ තත්ත්වයක් ඇති අයට ආයුධ ටිකක් දීලා. ඒක නැගිටවල උන් ලව්ව අනුන්ට ගහලා රට අල්ලගෙන. ඒ තමයි වෙස්ටර්න් පොලිටික්ස් කියලා කියන්නේ. ඒකල කියනවා අපි හැම වෙලාවෙම උදව් කරන දුප්පත් පැත්තට. අපි හැම වෙලාවෙම උදව් කරන්නේ මේ නැති බැරි අයට. ඒ නිසා අපි බොහොම සාධාරණයක් කරන්නේ. හැබැයි යට යටි කුට්ටු අදාළ මොකද අර ආයුධ ටිකක් දීපුවා උමුත් ඒකේ විනාශ වෙනවා. මහයුන්ටත් කරගෙන යන්න බැරි වෙනවා. එතකොට එහි මීට ඇවිල්ලා ඌර කකුණ තලනකොට අබං කුකුලන්ට මගුල් ඒගොල්ලෝ මේට අවුලගෙන කනවා. මේ බැලුව බැලුවම නම් වෙන්නේ මේ කට්ටිය මහා කරුණාවෙන් වැඩ කරන්නේ බුදු අම්මේ නැති බැරියට උදව් කරන හැටි කියන්නේ. ඉතින් ඒකට තමයි අපි අද අධ්‍යාපනයයි දේශපාලනයයි සමාජ විද්‍යාඥ ඔක්කොම ওই දිගේ කරගෙන යනවා. ඉතින් ඒ වුණාට ඒ තරම් මහා විශාල වැඩ පිළිලක් වුණාට මේ බුදුහාඳුරෝ දේශනා කරපු දේ අවුරුදු 2600 ඉස්සලා දේශනා කරපු දේ වචනකින්වත් ඇලපිල්ලකින්වත් වෙනස් කරන්න කිසිම තාක්ෂණයකට බෑ. කොහොමනේ මුළු ලෝකෙම අනිත් පැත්තට යනවත් බෑ. මේ ශාපිට ජනප්‍රිය වෙන්න ඕන ලෝකෙ පැත්තට හැරෙන්න. එතකොට ජඩකම්, ඡටකම්, මායාවිකම් කැට පිටින් හම්බ වෙයි. මොකද මේ එකකින්වත් බෑ. ඒකකින්වත් බෑ අපේ අහිංසකම නැති කරන්න. මනුස්සකම නැති කරන්න බෑ. ඒක නිසා අපිට හීනමානයට ලක් වෙන දෙයක් නැහැ. પરම්පරා ගානක් අපි සුද්ධට බටහිර මානසිකත්වයට යට වෙලා ජීවත් වුණාට එහෙම බය වෙන්න දෙයක් නැහැ. මේ manussත්ත්ව ප්‍රතිලාභය කියලා කෙනෙක් බොහෝමත්ම ඒ වගේ මේ වගේ කලකොලොප්පම් වෙන එකක් නෙවෙයි අපිට උප්පත්ති ලාභයක් තියෙනවා. ඒකට අත්‍යවශ්‍ය දේ තමයි මේ අහිංසක වෙලා ඌ ඇත්ත තමයි. මම ගත කරන ජීවිතේ මේ අකතංකති භාවයක් නෙවෙයි පුරුදු කරලා තියෙන්නේ. චින්න කුක්කුච්චම් භාවයක් නෙවෙයි පුරුදු කරලා තියෙන්නේ. භවා භවයේ වීත තණ්හාවක් නෙවෙයි උපයලා තියෙන්නේ. තණ්හා නානුසෙන්ති කතාවක් නෙවෙයි එතන ඒකේ සම්පූර්ණ අනිපැතර අපි ප්‍රයත්නශීලී ප්‍රයෝගශීලීව ප්‍රයත්න කරලා තියෙන්නේ ඕකේ අනිපැතර. අන්න ඒක දකිනවනම් ඒක ගමනේ පළවෙනිම පාඩම වෙනවා. ඉතින් ඒක දකින්ද පුළුවන් වෙයිද යන විඥානයක් කරා සමාජයක් කරා කවදාවත් බෑ. ඒක පුළුවන් මට මම දැන් මෙතන පුළුවන්. කට්ටියක් එක ගන්න බෑ. සමාජය කියන්නේම එහෙම නැත්නම් මේ යණයා කියන්නේම කුලයා කියලා කියන්නේම ගණයා කියන්නේම කද්දාකත් ඇලි ගලි වාසේ ඉතිලිමේ මොදක් වෙන එකක්. මේ නිසා බුදුජානනාංශයේ පැවිද්දන්න කියලා තියෙනවා. ගණයා කෙරෙන් වෙන්න කුලයා කෙරෙන් වෙන්න ගත කරන්නේ. ඒකයි අපි වැඩමුළුවක් භාවනා වැඩමුළුවක් කරනකොට මේ වගේ අරණ්‍යගත පරිසරයක් හොයලා දෙන්නේ ඒකම සාන්තියක්. හැබැයි gedare ඉන්න අයට කියනවා මුන්ට පිස්සු. රැට කන්නත් නැතුව ගිහිල්ලා නිකම්ම වද විඳගෙන ඉන්නවා. ඇවිල්ලා gedare ඇවිල්ලා කොන්දේ අමාරුයි අරකයි මේකයි කියනවා. කාලා ගෙතිලා බුදිය නිහිටපල්ලක මුන්ට වෙලා තියෙන දෙයක් කියලා ලොකු සාහිත්‍ය පොතේ ලියලා තියෙනවා මේ අමත අයිදන් මේක ලියලා තියෙන්නේ දර්ශනා පරපුර පොතේ මේ අද භාවනා කරන මිනිස්සුන්ට ලෝකයා hina වෙනවා භාවනා පිස්ස භාවනා පිස්සයි කියන. භාවනා කරන මිනිස්සුෙකුට කෙලපිරිච්ච padikkamakට තරම්ව සලකන්නේ අර මනුස්සයා විශාල ප්‍රයත්නයක් කරන්නේ මේ ගණයා කරේ කියලා කරන්න බෑ කුලයා කරේ ඉඳගෙන කරන්න බෑ නිසා ඒගොල්ලන්ගේ ඡන්දෙ ගන්නෙත් නැතුව ප්‍රයත්නයකින් ගණයා කරෙන් වෙන්වීම කුලයා කරෙන් වෙන්වීම මේ පළවෙනිම පියවර කරාට ඕකට ජන විඥානයේ සහයෝගය දෙයි. උකට සෙනඟ කියාවිද හරි කියලා බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නේ නැහැ. නමුත් අපි මේ අනුශය කෙලස් වලට මේකෙන් පාඩමක් ලැබෙයි කියලා දැන හෝ නොදැන අපිට යම් වෙලාවක හිතලා තියෙන මේ කඹුර ඇව්ව ඇති අඩුවානේ. දවසකට විනාඩි 10ක් 15ක්. එතන තුමාණේකට දවසක් පැයක් දෙකක්. එහෙම නැත්නම් මාසෙකට දවසක්. එහෙම නැත්නම් අවුරුද්දකට සුමානයක්වත් වෙන් කරගන්න බැරි නම් මොන කැඹිරිල්ලක්ද මේ? මේ බරපතල වැඩ ඇති හිත දන්නුම ඊට වඩා හොඳයි. මොකද ඒකෙදි දින දෙකක් කාලේ තමන්ට වැඩක් කරගෙන ඉන්න පුළුවන්. මේක එක මොහොතක්වත් නැහැ. එකම මොහොතක්වත් නැහැ. මේක හදලා තියෙන ක්‍රමේ පැය 24 දෙනකොට පැය 24කුත් තමාරක් වැඩ තියෙනවා. ඉතින් අර පැය 24ත් දත්පිලි කකා ගොඩියන්නේ සිද්ධ වෙන්නේ. ඉවරයක් නැහැ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය නම් මේ සමාජ මට්ටමක් නෙමෙයි ආධ්‍යාත්මික ජීවිතයක් නෙවෙයි වෙන මොනක්වත් නෙවෙයි මේ අනුශය කෙලස් පිළිබඳව අපි මොන මොන පියවර අරගෙන තියනවද එතන අපි කොච්චරක් ඉදිරියට පියවර කියලා තියනවද කියලා බලන්න අපි මේ වාද විවාද වලට පැටලෙන ගතිය එහෙම නැත්නම් මේ වෙච්ච දේවල් ගැන වමාරා කන ගතිය එහෙම නැත්නම් එව්වා වර්තමාන මොහොත යට කරගෙන අතීත පශ්චාත්තාප සුලිසුලං සුනාමි වගේ නැහැටි. නැත්නම් වර්තමාන මොහොතේ තියෙන අහිංසකම යට කරගෙන අනාගත සැලසුම් අපිට කරදර කරන හැටි. වර්තමාන මොහොතේ මේ ඉන්න විවේකයේ තියෙද්දී අපේ කට්ටිය ගැන අතන මෙතන ගැන හිතට හිතවිල තියෙන ප්‍රචණ්ඩත්වය. ඒ වගේ තියෙන ඔලමුල ගතිය බැලුවොත් එහෙම අපි ඒවට කොච්චර ඡන්ද දෙනවද වර්තමාන මොහොතේ තියෙන අහිංසකමට කොපුව දීලා අතීතනාගත හිතවිලි වලට කඩුව දෙන හැටි. අන්න ඒක වළක්වන්න පුළුවන් වේද කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒක දකින්න පුළුවන් නම්. ඉතින් එතකොට මේක දකින්නකොට මේක දකින්නකොට සමාජය පිළිබඳ ද්වේෂයක් ආව නම් එයා එතරම් පරාදයි. ඒ දැනුමේදී මේ මේ මං වට කරගෙන ඉන්න යක්ෂයෝනේ මුන් මේක කපන්න ඕන නරන්න ඕන කියලා කරන්න කිව්වොත් හරියන්නේ නැහැ. ඒ මේ මීටිකල් දෙනවා අර වයසක කොණ්ඩේ ඉච්ච අම්මා කෙනෙක්. ඉතින් මං ආපම හැමදාම බයිනවා. 60 පිටලා හොට බිම යනවාට පස්සේ මේකට එනවා හැම රිට්‍රීට් එකකට එනවා මේ දිලන්දාරි වලට භාවනා කරන්නත් නැහැ හැමදාම එනවා දිගින් දිගටම කියලා. එදා රිට්‍රීට් එකක් ඉවරනකොට මට හොඳටම බැන්නේ. බැනලා කිව්වා ඔබ හන්ද දැනගන්නවට 60 නෙමෙයි 80ක් පිටලා තියෙන්නේ. අපි පොඩි කාලේ භාවනා කරන්න අපිත් ගියා. මම හාමුදුර කෙනෙක් ආවා මේ අපි ඉන්න පැත්තට එතකොට ওই පිළිවෙලට භාවනා තිබුණේ ඕංගේක හිටියේ. ඉතින් අපි ඔක්කොම හරියට ගමේ කට්ටියම දාහන අරගෙන ගියා. අනි එක දවසක් දාහන අරගෙන ගිලන්දා ළමිසෙගේ අතින් අල්ලලානේ අර ආවතු. ඊට පස්සේ අපේ අප්පච්චි පරාත යන්න දුන්නේ නැහැ ඒ මේ ඥානොත් එක්ක සම්බන්ධකම් පවත්නවා. ආයෙක දවසක් භාවනා ක්‍රමයකට ගිහිල්ලා අම්මා ගෙදර ආපු ගමන් දරුවෝ දෙන්නයි එකෙක් මරුවා. අනිත් දරුවා බත්පුට්ටියට හැංගිලා වීතම්බන ඇටි හැංගිලා බේරුණාලු මේ දරුව තමයි කරදරකාරයෝ කියලා අර ඇතිවෙච්ච ද්වේෂයට දරුවෙක් පැරුවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා අපි ලන්දාරි වයසේ අපිට භාවනා කරන්න යන්න දුන්නේ නැහැ. යෝගේ විකාර තිබුණේ. දැන් මේ භාවනා තියෙන වෙලාවේ අපුවම වහන්සේ අපට කියන්නේ නෑ මේ 60 පෙරලා හොට බිමෙන්ල කතාව. වහන්සේ දැනගන්න මේ කරකන්නේ. දැන් අපේ දැන් අපේ රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක්. ඒ නිසා මේවා මේවා ඇහෙනකොට සමහර ද්වේෂ මූලිකව හිතනවා. එහෙම තමයි ලෝකයා හිතන්නේ බුදුරජාණන්සේ ඇවිල්ලා මේවා කියලා දීම හරහා මේ සමාජයේ මෙතේ කායාසින් ඇති කරගත්ත ශිෂ්ටාචාරයේ වැරදි පෙන්නනවා වගේ. ඒ නිසා මේ සමාජයේ විසින් මේ තාම ආයාසින් ඇති කරන දේ කොමියුනිකේෂන් සිස්ටම්ස් වල තියෙන යටි කූට්ටුව බුදුරජාණන්සේ පෙන්නලා දුන්නා. ඉතින් පෙන්නඳ පද්ධතියම දැකලා තියෙනවා. එහෙම නැතුව බැලුවොත් එහෙම කෑල්ල කෑල්ල ගත්තොත් මේ හැම සංවේදනකම හොයාගත්ත හැම කෙනෙක්ම ජීනියස්. ඒක අවසානයේ මොකීටද තල්ලු යන්නේ? ලාභයට සත්කාරක සම්මානට හිලෝකට. එතන මුදලට. ඒක නිසා මිනිස්යාගේ මේ තියෙන අද ඉන්න මිනිස්යාගේ මේ තියෙන මේ සංවිධාන එහෙම නැත්නම් මේ sannivedana එහෙම නැත්නම් මේ ලාභ සත්කාර සම්මාන කිලෝකට මුල් වෙලා තියෙන මුදල මනුස්සයර කළ තියෙන හානිය ප්‍රමාණය දැනගත්තොත් ඒ ඔක්කොම හිතුවේ නම් මේ මුදල් තියෙන නිසා ගන්න දෙනවා හරි ලේසි. සංනිවේදනයේ තියෙන නිසා SMS ගන්න පුළුවන් ඕන වෙලාවක. එහෙම නැත්නම් මේ සංවිධානය තියෙන නිසා අපිට අපේ රටේ විරුද්ධ වෙන රජයක් ආවොත් අපේ රජයෙන් ගහන්න පුළුවන් අපේ සංවිධානය නිසායි කියලා අපි හදාගෙන තියෙන මේ මුලාවත් ඒකෙන් තමයි උහුදකලාව උප්පත්තිය ලැබිච්ච මේ අහිංසකකම නැතිවීම තලකා බලන්න කොච්චර කාලයක් මනුස්සයාට මනහමින් ඉන්න වේද භාවනා කරමින් ඉන්න වේද කියන්නේ බෑ. මොකද කල්පනාව තියෙන්නෙම අනිත් පැත්තට තමයි දුවන්නේ. ඒ නිසා අපි අනුසය කෙලස් ගැන කතා කරන්න යනවා. පරිඋත්තාන වීතිකම තියෙද්දී අනුසය කෙලස් වලට යනකොට තේරුම් අරගන්න ඕන මේ බුදු ඥානanse පෙන්නපු විදිහට පුළුවන් තරම් මේ කච කචේ නතර කරලා වාදපත ඇති කරගන්න නැතුව පටලවා ගන්න නැතුව එහෙම නැත්නම් නිකන් අඩියෙම උත්තරයක් දෙනවා නම් නිකන් ලවල් අපි සාකච්ඡා කරපු විදිහට ඇහුනට නැහැ වුණා වගේ ඉන්න පුළුවන් නේද? එහෙම නේ අපිට අපි හැම දෙයකටම අපි දන්න දෙයට අපි උත්තර දිය යුතුයි. ඒක මගේ පරම යුතුයකම කියාගත්තොත් එතන යට තියෙන ඇරගන්ස් එක ඒක තියෙන මේ මේ ඔලමුල ගතිය දැක ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ওই පොත්පත් කියලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම හිතන්නේ දන් දීලා උක් කරන්න පුළුවන් මේ. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේලා අපට ආශිර්වාද කෙරුවයි කියලා. නැත්නම් මයිති බුදුහමර එනකන් ඉඳලා මයිති බුදුහමරට ආශිර්වාද කරා යවිට ඔක වැටෙයි කියලා කාට හරි එම හිතා ගන්න පුළුවන් කියලා. ඉතින් සමේ බමුණට තේරුනේ නැති එක හිතා ගන්න පුළුවන්. බමුණ තේරුම් ගන්න ඒ වගේ දෙයක් තේරුම් ගන්න අදහසින් ගැඹුරින් අහපු ප්‍රශ්නයක්ද නැත්නම් බුදුජානන්සේ අවස්ථාව අරගෙන මේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන අපි වාගේ ශ්‍රාවකයන් ගැන අනුකම්පා කරලා විස්තර කරපු එකක්ද කියලා හිතන්න අමාරුයි. පස්චිම ජනතාව වෙනුවෙන් කතා කරපු අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඒකට ප්‍රස්තුතිය වෙන්නේ අර බමුණ. නමුත් මේ බමුණ ඉසසලලා හ්ම් කියලා රැලිනම් වල ගියාට බුදුජානනාංශයට මේ දෙබසේ තියෙන වටනකම තේරෙනවා. මේ නිසා හවස බුදුජානනාංශයේ සංඝ සභාවට ගිය වෙලාවේ නැත්නම් සංඝයා හම්බෙච්ච වෙලාවේදී කියනවා මහන්නේ අද දවල් මම මේ නිකුලෝදාරාමේ දිවා වේදනය කරගෙන ඉන්නකොට මේ දණ්ඩපාණි කියලා බ්‍රාහ්මණෙක් ආවා. ඉතින් බමුණ ඇවිල්ලා වෙලා මට සමීප වෙලා කිංවාදී සමන කිමක් කායි කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ කුමන වාදයක්ද? ඔබ මොන දෙයක් ප්‍රකාශ කරන්න කෙරෙද්ද කියලා ඇහුවා. ඉතින් එතකොට මම ඒ බමුණට යථාවාදී කෝ බ්‍රාහ්මණ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය දේවමනුසාය න විග්ගහිය තිට්ඨිති කියලා කිව්වා. ඒක තව පලිප්පුවේ දෙමීමක් වශයෙන් විස්තර වශයෙන් සම් බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්චං භවා භවේ වීත තන්නං සංඥා නානුසෙන්ති එවං වාදීකෝ අහම් බ්‍රාහ්මණ එව මක්ඛායි කියලා මම කිව්වයි. එතකොට බමුණ වගේම අහගෙන ඉන්න කට්ටිය වගේම ඔයගොල්ලෝ වගේම එකෙකුට ඔක්කත් තේරෙන්නේ. ඒසයි එක්කෝ මුලින් ධර්ම මාතෘකාව ගන්නකොට මේ එක්කෝ ගැඹුරු ප්‍රශ්න අහන්න නැතුව නිකන් ඉන්නවා. ඊට සාමාන්‍යව දාන කතාවක් කියමු ගියොනම් මේ වෙනකොටම කට්ටිය අප්පුඩි ගාලා සාදු කියලා සෑහෙන විචාරයක් ගන්න තිබ්බා. දැන් මේවා අහනකොට පටන් ගන්නකොටම මේ පිහිය බස ගන්න හැටි මේකට ඇවිලවා ගන්න හැටි අමාරුයි. ඉතින් ඔක්කොමලා ඩිම් වෙලා බලන ඉන්නවා. දැන් බුදු ජානක ප්‍රශ්නයක් අහලා බුදුසම උත්තරයක් දෙනවා කාටවත් තේරෙන්නේ නැහැ. එතකොට ඒ කහමුරු කෙනෙක් එක්කලා අහනවා ස්වාමීන් වහන්සේ ඒක මොන වාගේ එකක් මොන වගේ වාදයක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ යත යතෝචකෝ සමන පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ ඒවං අනුව අනු අභිවදිතබ්බං අනුමෝදිතබ්බං අජ්ජෝසේතබ්බං කියලාද ඒ අලිමදිවට හරක් කියලා තව එකක් ශ්‍රමණ යම් වෙලාවක තමන්ගේ හිත ප්‍රපංචනා කරනවා නම් වෙච්ච දෙයක් ගැන හෝ කරණ තියෙන දෙයක් ගැන හෝ අනුන් ගැන හෝ මොකක් හරි නිකන් හිත කචකචය දානක දෙනවනේ කියන. ඒත් බාහිර කචකචයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඇතුළත කතාවක් තියෙනවානේ. බාහිර කතකතේට කතං කති කියලා කියන්නේ. දැන් මේක ඇතුළත කතාව. ඒ වගේම අපිට සැක ඇති වුණාට පස්සේ ඒ හිත වමාරා කරනවනේ ඔබ. ඒ වගේම හිත මට අහවල් දේ ලබන්න ඕනේ මේ දේ ලබන්න ඕනේ කිව්වහම හිත ඒක එතනින් නතර කරන්නේ නැහැ. මේකට සැලසුම් හදනවා, කොලයක් අරගන්නවා, ලියනවා. ඒ වගේ හිත ඇතුලේ යනවනේ මේ භව භවේ විතණ්ණං සංඥා අනුසය අනුසය කියලා ඒකල ඒ ඒ හදාගන්න සැලසුම් නැ ප්‍රක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒවට අපි සාමාන්‍යයෙන් කියන ප්‍රපංච කරනවා කියන්නේ. මනස දොඩමලුව. ඒකට කියනවා වාග් බහුල්‍ය කියලා. කුටිම්ම අමතක කළ යුතු තරම් දෙයක් අරගෙන මේ සිවුද තියලා කප කපා කොට කොට මේක ඇනලයිස් කර කර ඉන්නවා. ඉතින් ඒ වගේ අපේ හිත බැසයි කියලා හිතන්න මොකක් හරි කාරණාවකට දැකපු රූපයක් නිසා ඒක ගැන අපි අපි ඉංග්‍රීසියෙන් කන්ටෙම්ප්ලේට් කරනවා කියනවා. එහෙම නැත්නම් හිත යොදනවා තහ කල්පනා කරනවා. යමක් ඇහුණා ඒක පිළිබඳව හිත යොදනවා කල්පනා කරනවා. ගඳක් බැඳුණා රසක් ලැබුණා පහසක් ලැබුණා හිතට අදහසක් ආවිත් ඒක හිත දිගින් දිගට යනකොට ඒ කියනවා මේ ප්‍රපංච සංඥා සංඛා ප්‍රපංච ප්‍රපංච සංඥාවට සංඥාවන් ප්‍රපංච කරනවා ඒ ගණයට වෙන්නේ කිසිම දවසක ඒක ප්‍රත්‍යක්ෂේ වර්තමානයේ නෙවෙයි වර්තමානයේ ප්‍රත්‍යක්ෂයේ තියෙන එක කිසිම ප්‍රපංච කරන දෙයක් නෑ ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ ඒක ප්‍රත්‍යක්ෂයක් ඒක ආයක ප්‍රපංච කරන දෙයක් නෑ ප්‍රපංච කරන්නෙම හරියට වැටෙන්නේ නැති දෙයක් එහෙනම් තමන් නුසුදුස්සෙක් වෙච්ච දේවල් ගැන හුඟක් අයිය කතා කරනවා තමයි මාතෘකාවක් හරියට දන්නවනේ ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා යම් වෙලාවක තමයි තේරෙනවා නම් මගේ අඩුපාඩු නිසා නැත්නම් අඩු කලයේ සැලවීම නිසා එහි අඩු බව වැටහෙනවයි කියලා ඒක ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඒ ගැන අභිනන්දනය කරන්නත් එපා, අජෝසනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා. ඒ ගැන පිළිපදව පශ්චාත්තාපලයකට රිංග ගන්නත් එපා. ඒක අභිනන්දනය කරන්නත් එපා. අභිවදනය කරන්නත් එපා. ඔගෙන කාටවත් කියන්න යන්නත් එපා. හිතේ තියෙනවා ගినాපු සංසාර ගති නිසා යමක් ආපුවාම ඒක එයින් නතර වෙන්නේ ඒක අල්ලගෙන කතන්දර ගොතන. ඒක අරගෙන ওই දිගින් දිගට දිගින් දිගට සමහරකක ජීවත් වෙනවා. අන්නේ ගතියට පශ්චාත්තාප වුණොත් ඒක නිසා අලුතෙන් අනුසේ ධර්ම පහළ වෙනවා. නිසා පශ්චාත්තාප වෙන්නත් එපා. අභිනන්දනය කරන්නත් එපා. ඔකට රිංගගෙන මේක මට විතරක් මේ වෙලාවේ පහළ වෙච්ච විශේෂ ජීනියස් දෙයක් කියලා ඒකට රිංග ගන්න යන්නත් තිබේ නැත්නම් මගේ තීරය කරගන්නත් එපා. නැත්නම් මම හොයාගත්ත දේ මා දුටු දේ මම දැනගත්ත දේ කියලා ඕක බදා ගන්න යන්නත් එපා. අභි නාභිවද අභිවදති අනුන්ට කියන්න යන්නත් එපා. ඉතින් එහෙමනම් ඒකේ නාගාව නැවත නැවත සලකා බැලීම තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එයා ගැන ආඩම්බර වෙන්නෙත් නැහැ. ඒ කාටවත් කියන්න යන්නෙත් නැහැ. අනේ මට මෙහෙම දෙයක් කර ගන්න පුළුවන් වුණයි කියලා සතුටු වෙන්නේ නැහැ. ඉතින් අර ළඟදී පත්‍රය දාලා තිබුණා මේ සිංහරාජාට වෙන ගෙම්බේ. ඌ ලියනවා මම ඇවිල්ලා අසවල් ගෙම්බා. මාව ඉස්සල්ලාම දැක්කේ ඇමරිකන් කාරේ. ඒ මිනිස්සයා ගිහිල්ලා මාව පේටන්ටි රෙකෝඩ් කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ලංකාවේ පුන්ට ඕගොල්ලෝ මං අයිති නෑ ඕගොල්ලන්ට. මම අසවල් අසවල් ලකුණු සහිතයි. අරයා තමයි මාව ඉස්සලාම දැක්කේ. එයා පේටන්ට් රෙකෝඩ් කරලා ඉවරයි. රෙජිස්ටර් වෙලා ඉවරයි. ඒ නිසා ඕගොල්ලෝ එන්න එපා මයිත් එක සෙල්ලම් කරන්න. දැන් මම පොරක්. අර ගෙම්බ දැකපු එක විතරක් ඌ ඒකෙන් පේටන්ට් රෙකෝඩ් කරගෙන දැන් ඒ ගෙම්බ ගැන රිසර්ච් කරන්න කාටවත් බෑ. මේ සුද්ධා අපිට කරන දේ <laughs> මේ ලංකාවේ තියෙන දේවල්. ඇවිල්ලා උන් පේටන්ට් රෙකෝඩ් කරනවා. ඊට පස්සේ කියනවා උඹලට ඒක රිසර්ච් කරන්න බෑ ඒක අපේ ශේෂ්ත්‍රයේ තියෙන එකක් කියලා. ලංකාවේ කිසිම කෞතුක වස්තුවක් නැහැ සුද්ධෙක් විසින් අනුමත නොකරපේ. තියෙන ඔක්කොම කෞතුක වස්තු සුද්ධ හොඳයි කියප එක විතරයි. ඊට අමතරව ටොංගණන් තියෙනවා. එක එක්කත් කතා කරන්නේ. එකකවත් පොතකට යන්නේ නැහැ. ඒ මොකද සුද්ධගේ ක්‍රමයේ රාමුවට වැටලා නැහැ. මේ මහමෙුණාවේ සමාධි බුදු පිළිමේ නේරු දකින්න ඉස්සෙල්ලා අවුරුදු 2000ක් තිබ්බා. නේරු ඇවිල්ලා කියවට පස්සේ ලෝකේ තියෙන විශිෂ්ටම නිර්මාණය කියලා දැන් කට්ටිය පයින් යනවා වඳින්නේ කියලා. කරත්ත බැඳගෙන අම්මෝ ඊට ඉස්සෙල්ලා බුදු පිළිමේ මෙතෙ මෙතෙ තිබුණා. හෙන ගැහුවා. වැස්සට අහුණා එක්කෙකුට ගානක් නෑ. අර පිටි එකේ කියලා කියපු ගමන් අවකුණ බුදු පිළිමේ. ඔය හැම එකක්ම අපිට මේක වටිනකම තේරෙන්න පටන් අරගත්තේ මැට් එක ඇවිල්ලා හොඳයි කියන්නේ. මේ මැට් හැබැයි සුදුහම තියෙන එකක් කියනවා නැත්නම් නීරු වෙන්න ඕනේ. ඌටයි වඳින්නේ බුදු පිළිමෙට නෙමෙයි. ඒ තරම්ම දීනයි. ඒ තරම්ම මනුස්සකම නැහැ. ඒ තරම්ම අහිංසකම නැහැ. ඒ අපි එක එකනා කියන කියන දේවල් වලට මේ ගරු කරන ගතිය දිහා බලනකොට ඒ දේවල් වලට රිංග ගන්න ගතිය මම අසවල දේ දැකපු නිසා මම පොරක්. මම අසවල දේ අහපු නිසා මම පොරක්. ඉතින් මේ වයින් තමයි මේගොල්ලෝ પરම්පරාවල් කරගෙන අපි ඔය රොයලිටි කියලා කියවන්නේ. එහෙම නැත්නම් මොන දෙයකටද කීර්ති නාමයට අපි කියවන්නේ. ඉතින් ගෙවාක් නේනවා. මේ බුදුරජාණන් වහන්සේ ඔය අපේ දෙයට කවදාකවත් පේටන්ට් රෙකෝඩ් කළා කියන්න බෑ. ලෝකේ තියෙන වැදගත්ම දේ හෙව්වා හැමෝටම නිකන් දුන්නා. කිසිම දැනක පේටන්ට්. පුළුවන් දෙකේ රෙකෝඩ් කරන්නේ. කරන්න බෑ. ඒව තමයි ප්‍රතාප යෝධයෝ මුරදාලා කියනවා මේ ප්‍රත්‍යක්ෂය විකුණන කන්න බෑ. විකුණන කන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒ අනුසේ ධර්ම වගේ දෙයක් එක්ක කටයුතු කරනකොට අපි බලන්න ඕනේ මේ සුද්ධ ඇඳලා තියලා තියෙන ඉරි දෙක දිගේ අපි ගමන් කරනකොට දෙවටක් දිගේ තල්ලු කරන යන මීහරක් වගේ මේගොල්ල මේ කරගෙන යන වැඩේ හුළඟකවත් තියෙන බෑ නිවනක් කියන වචනය. පලාතකවත් තියෙනවා කියලා තිබුණොත් උන් අහඟඩු ගහන. ඕව දාන්න දෙන්න එපා අපිට. අපි නිරාගමිකයි. අපි ආගමක් හඳ වෙන බුද්ධ ධර්මයක් කරන්න බෑවුවා. අපි මේ පුළුවන් නම් සයන්ටිෆිකලි ඔක ලියන්න කියලා. ආගම පැත්ත පැත්තට දාන්න. ඉතින් අපිට සුද්දගෙන් ගන්නක් ඕන නම් අපිට ඒක රීෆ්‍රේස් කරන්න ඕන, රීඑඩිට් කරන්න ඕන, සුද්දට ඕන තාලෙන් අපිට ඕන නැත්නම් අපිට පුළුවන් නම් ගනින් බැන්න නිකන් හිටපන් කියලා අපිට අපේ ගමන යන්න පුළුවන්. අන්නේ තියෙන අපේ ස්වෛරී භාවය. ඒ අපේ තියෙන ස්වාධීන භාවය ඇත්තටම බුදුහමර ලංකාවේ ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. නැන්සි පුදුනේ ඉන්දියාවේ ඉන්දියාවේ දැන් බුද්ධ ධර්ම කැත්තේම නෑ. අම්බෙඩ්කර් තුමාගේ එක තියෙනවා දැන් එක ප්‍රාන්තික විතරක් ගෝයක සිස්ටම් එක උගන්වනවා ඉස්කෝලවල ගෝයක බහන ක්‍රමයේ තියෙනවා එකකදීවත් ඒ අර බුද්ධජනනාතික ක්‍රමයේ නෙමෙයි යන්නේ නිකන් සාමාන්‍ය මොඩර්නයිස් කරගෙන යනවා මොකද 100 100ක්ම මකලා ගියා මේ බුද්ධ ධර්ම පිළිබඳව අර්ථකථන වෙනස් කරලා බුද්ධ ධර්ම නැතුව ගියා ඉතින් මොකද්ද දන්නේ හිතා ගන්න බෑ මේ ලංකාව වගේ රටක් තාම පුංචි රටක් මේක හම්බ වෙච්ච දවසේ ඉඳලා ඒ සඳහා පුදුමාකාර අපකප වෙලා ලේ හලාගෙන නෙවෙයි ගහ බැනගෙන නෙවෙයි මේක අරගෙන කැලේට ගියා. කැලේට ගිහලා මේක භාවනා කරා. භාවනා කරලා පුළුවන් වෙච්ච වෙලාවක ඇවිල්ලා දන්න කෙනෙකුට කියලා දීලා ඒ වෙනකොට පිළිගත්තොත් හොඳයි. එහෙම අසීරු අවස්ථා රාශිය පහුකරන අපි ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තිබුණත් මේගේ අනුසේ ධර්ම වගේ තාම සියුම් දේවල් පිළිබඳ විග්‍රහයකවත් අඩුපාඩුවක් වෙලා නැහැ. අවාසනාවකට මේ ගැන පිළිස ජන විඥානේ උනන්දු නැහැ. ජන විඥානේ උනන් දෙන ගොරෝසු ගොරෝසු දේවල් වගේ. ඒ නිසා අපි ජන විඥානේ පැත්තක තියලා රට නිවන් දකින්න ලෝක නිවන් දකින්න පැත්තක තියලා දැන් මේක මම කරගන්න ඕනේ කියලා ගියොත් එතකොට යාට එක්වර බමුණ හම්බ වෙච්ච ලාජි බුදුරජාණන්සේ මේ දේශනා කරපේක. මම කිසි කෙනෙක් එක්ක වාදයකට පැටලෙන්නේ කසංකති භාවයකට යන්නේ ඒ කියන්නේ වාග්දුහාරේ එළියට දාන්නේ එළියට දාලා අනවශ්‍ය පටලැවිලි ඇති කරගන්නේ. දැන් මේකට පාවිච්චි කරලා ඇති කරලා තියෙන පටලැවිලි ඇති. තවත් ඕනේ. ඒක බැරි නම් ඊට පල්ලෙහා යන ගිල කියනවා හිත ඇතුලේ යමක් ගැන Tamanට විශේෂයෙන් පෙරලි කරන ගතියක් එනවනේ. පැහැවනවා වගේ කියලා තුවාලයක්. ඇතුලේ සරව පුපුරු පුපුරු ගන්නවා වගේ එකක් වෙනවනේ. හිත ඇතුලේ මේ සංඥා පපංච සංඥා සංකා සමුදාචරණය කරන වෙලාවක් එනවා. අන්නේ මේ එනකොට ඒක වෙච්ච එක ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඒක තමයි ජම්මේ හැටි. කටු ගහේ කටු කුල් කරන්න ඕනේ නැහැ. නමුත් ඒ වෙන දේ අභිනන්දනය කරන්නත් එපා. අභිවදනය කරන්නත් එපා. අජෝසනය කරන්නත් එපා. එනතම මේක මම කියා ගන්නත් එපා. මේක ගැන ආඩම්බර වෙන්නත් එපා. මේකට රිංග ගන්නත් එපා. ඔබ ඒකෙන් තේරුම් අරගන්නේ මේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ වර්තමානයේ සතිය නෑ. එච්චර බොහෝම සරල දෙයක්. බොහෝම අහිංසක දෙයක්. බොහොම ඍජු දෙයක්. ප්‍රපංච කරන්නේ හරීම විචිත්‍රයි. හරීම සිද්ධි බහුලයි. හරීම පැටව බෝ කරන සුළුයි. වර්තමාන චිත්තක්ෂණය කිසියම් සිද්ධි බහුල භාවයක් නැහැ. ඊම රසවත්කමකුත් නැහැ. බෝ කිරීමකුත් නැහැ. ඉතින් මේ දෙකම කොච්චර ප්‍රපංච කරන කෙනාට සතුටුමත් වෙන්න පුළුවන්. මේ කොච්චර සතුටුමත් කෙනෙක් ප්‍රපංච කරන්න පුළුවන්. මේ දෙකම එකලම ඉන්න පුළුවන්. ඒ දෙන්න අතර කිසිම ගැටුමක් නැහැ. ඒ මොකද චිත්තක්ෂණ වශයෙන් 100%ක්ම කැපිලා තියෙනවා. මේක චිත්තක්ෂණ අපි අනන්ත ප්‍රපංච කර කර ඉඳලා වඩන ලද්ද සතිය ඇති කෙනෙක් නම් එතන සතියේ තියෙන ಗುಣ මහිමේ දන්න කෙනෙකුට ඉතින් හරි දැන් ඔන්න ඔබ උච්චර කල් මේ පාරෙන් පිට බැලලා මෙන්න කයිවරුව ගහිතියා කතන්දර ගොත ගොත හිටියා හරි දැන් හරි දැන් රැවුණ යන්කෝ බෙදලා එන්නකෝ යන්න කිව්වා එනවා. ඒකට ඔය කියන විදිය මහා ගන්න ඕන කමන්නේ. හැබැයි ඒකයි භාවනා කියලා දන්නේ නැත්නම් ඉතින් ඉතින් සෝතතම. භාවනා කියලා කියන්නේ කොච්චර ප්‍රපංච කරන හිතකට වුණත් කොච්චර අවුල් වෙච්ච එකට වුණත් කලින් අඳුන්ලා දීපු සතියක් කලින් අඳුන්ලා ද බෙන්ච්මාක් එකක් කලින් අඳුන්ලා ද අරමුණක් කලින් අරමුණ කරන ද ෂේම භූමියක් කලින් අරමුණ කරලා තියෙන මෙන්න මෙතෙන් අපි යන් කිව්වා ඒ ප්‍රපංච කපල චිත්තක්ෂණයකට හිත අරමුණට ගන්න පුළුවන් ගතිය දැකපු දවසේ තේරෙයි මේ සා විශාල නැත්නම් මිච්ඡර අතුපතර වේදිලා ගිය බූවල්ෙක් වගේ ඉන්න මේ අනුසේ ධර්ම වලට තනි උත්තරයි තියෙන්නේ. කොච්චර පැතිරලා හිටියත් එක චිත්තක්ෂණය සතුටුමත් වෙනකොට ගියාගේ දිගින් දිගට නම් බෑ ඔය ආපහු යනවා අර හැබ්බැහියට. නමුත් එක චිත්තක්ෂණයකට සතිය බලන්න පුළුවන්. නැත්නම් සතුටුමත් වෙන්න පුළුවන්. එනසත් තමන්ගේ අරමුණට යන්න පුළුවන්. මෙන්න මේක නැති කරන්න පුළුවන් කියලා බලන්න දෙවියන්ට, බ්‍රහ්මයන්ට, යක්ෂයෙකුට, රජු කෙනෙකුට හිරගෙදර දාලා මුකින්වත් නැති බලන්න. අන්න ඒක දන්නේ නැති කෙනාට කියනවා අන්ධ පුත්තජනයි කියලා. ඔය කොච්චර ප්‍රශ්න තිබුණාද? ඕනම වෙලාවක වර්තමානට ගන්න පුළුවන් ගතිය හැම කෙනා තුළම තියෙන එක නයිසાર્ගික මානව අයිතිවාසිකමක්. එහෙම නැත්නම් ජම්මලායද. ඒක දන්නේ නැතුව අනේ බලන්නකෝ මගේ හිතට කලබල එනවනේ මට චෝමේ ආතතිය එනවනේ මට ආකල්ප වලින් කරදර දෙනවනේ මට මේකෙන් කරදර දෙනවනේ මට අරයා ගැන හිතනවනේ මෙයා ගැන හිතනවනේ කියලා ඇත්තටම තියෙන්නේ අපි අන්නේ ප්‍රපංච වලට ප්‍රේම කරන ගතිය තමයි අන්ධ ප්‍රත්‍යඥයේ එකම ආහාරය. ප්‍රේමේ මාගේ ආහාරේ කද්ද වැඩි ලෝකේ කියලා ඒ දවස්වල ජෝතිපාල සින්දු කිව්වා. හාල් පොත අයින් කෙරුවා. ඉතින් ප්‍රේමේ නම් ආහාරය කාලා හිටපන්. ඒ දවසට ආල්පති කූපන් ඕනේ නෙදුනේ. ඕ අනවශ්‍ය බයිලා කියන්න යන්න එපා. ප්‍රේමේ ආහාරය උනාට කමන්නේ කියන්න එපා. මොකයි ඒක ඉවරයි. සුමානකට හාල් කොත්තු දෙකක් හම්බ අපිට වෙලා තියෙන්නේ ඒ කරනකටත් වැඩිය කියාපෑමේ ප්‍රශ්න. ඉතින් ඒක නිසා කියාපෑ හෝ නොයා නොපෑවා අපේ හිතට ඕනේ ධර්මලයක් කරෙන්න කියන්නේ. ඕනේ දෙයක් කල්පනා කරන්න. ඕනේ වචනයක් කතා කරන්න. ඕනේ ක්‍රියාවක් කරන්න කියන්නේ. කරලා බලන්න ඒ ක්‍රියාවේ තියෙන බරපතලකම නිසා වර්තමානට හිත ගැනීමේ මූලික ප්‍රවණිය ප්‍රවණතාවය හැකියාව පින අපෙන් අයින් වෙනවාද කියන්නේ. කද්දාවත් අන්න ඒක දැනගත්ත දවසේ තේරෙනවා ඉපදෙනකොටම ගినాපු ගුණයක් මේ තියෙන සතියේ මොන්න තරම් කෙලෙස් කන්දක් තිබුණත් ඒවට කියන්නේ මෝහ පටල කියලා. ඒ සියලු මෝහ පටල එක පහරින් එක පහරින් එක චිත්තක්ෂණයට කපන්නේ. ඉතින් එහෙම බලවත් ආයුධයක් චක්‍රාවිදයක් ඇතිව ජීවත් වෙන අපි මොකටද කෙලෙස් වලට බය වෙන්නේ? කෙලෙස් වල කියන්නේ ඔබ සීනාවක් සහිතව වරේ. පෙරමුණු සහිතව වරේ. මම මම එකට ආයුධ රැස් කරන්නෙත් නෑ. තේනා සංවිධානය කරන මලක එක ආයුධයයි තියෙන්නේ. මම වර්තමානයේ හිත දානවා. ඉතින් ඒ පිළිබඳ විශ්වාසය ඉන්න පටන් අරගත්තට පස්සේ අර චින්න කුක්කුච්චන් කියන දේ අයියෝ මට බෑ මට අරක නෑ මට මේක නෑ අරකයි මේකයි කියලා මේ භාවනා කිරීමට නොයන කෙනෙක් භාවනා නොකිරීමට හේතු දක්වන දේවල් තියෙනවා ලෝකේ. ඒකට කියනවා අදල් සයිකොලොජි වල රීසනින් කියලා. මට මේ නිසා බෑ භාවනා කරන්න බෑ කියලා নানা ආකාර කරුණු කියනවා. ඒ මොනම කරුණකටවත් මේ සතියේ තියෙන මේ ගුණේ වළක්වා ගන්න බෑ. සතිය කියන කේ තරම්ම මේ ඕනෙම සංසාරගත පුරුද්දක් ඕනෙම ගැඹැයියක් එක චිත්තක්ෂණ කඩන්න පුළුවන්. ආනේ ඒක අඳුන්වා දීම විතරයි වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉන් එහාට දෙනවා අතිරේක ලාභ. ඒක න දන්නවනම් මේක ඕන වැල්ල කරකව ගහපව කරගෙන බම්බරක් බම්බර චක්‍රයක් කියලා. චක්‍රායුධයක් කියලා. ඒ ඒ කිනාට තේරෙයි තේරුම් ගත්ත කෙනා ඒක ඇත්තටම මේ වැඩමුළුවෙන් ගත්ත එක නෙවෙයි තිබිච්ච එකක්. තමන් ළඟ තිබුණ එකක් ආයේ මේ කවුරුත් කියලා දීප එකක් නෙවෙයි. ඒක මේ බුදුහාමුදුරුවෝ අපිට දීපෙකුත් නෙවෙයි. ඒක හම්බෙපු දෙයක්කුත් නෙවෙයි අපිට. ඒක නිසා නැති වෙන දෙයක්කුත් නැහැ. ඉතින් මේක මේක වටිනාකම තේන්නේ මේකට කොහොම කෙරුවක්වත් යක්ෂයෙකුට මේක කියලා දෙන්න බෑ. ප්‍රේතයෙකුට කියලා දෙන්න බෑ. තිරිසනෙකුට කියලා දෙන්න බෑ. තමා විශ්ීම මේ නොකරන් හදන මිත්‍යා දෘෂ්ටිකට කරන්න දෙන්නේ. ඒ ඇත්ත එක පොරකන්න යන්න එපා. ඒ පොරකණ්ඩ යමින් වෙන්නේ Tamanට මේ වැඩේ කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ අනුසේ ධර්ම කියන එක ඊටම ගැඹුරු තමයි. නමුත් මේ අනුසේ ධර්ම වලට අපි දැන නොදැන උදේ ඉඳලා හැන්ද වෙනකම් පොහොර දාන හැටි මේ පොහොර වැටිච්චාම 90 කිරිපෙවීමක් සිද්ධ වෙන්නේ. ඒක කරනකොට දැනගෙන කාපන් රාත්තල් ගන්න. බඩේ බොක්කේ මෙච්චර මැටි තියෙනවා කියන්නේ. ඒකල භාවනා කරන පිටක් ආවම කියත හැකි කාගෙන කාගෙන ගියා දැන් මෙන්න මෙච්චර බොක්කේ මැටි ගාන මැටි රහත්තල් ගානක් තියෙනවා කියලා කියා ගන්න පුළුවන් ඒක විශාල ලාභයක්. මොකද අපි ඒක වසන් ගන්නනේ මේ ඔක්කොම ශිෂ්ටාචාරයක් හදාගෙන තියෙන ඔක්කොම ඇතුලේ බොක්කේ අන්තට්ටු ගණන් බඩේ. හැබැයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ සමාජය ඉස්සරහ පෙනී හිටියේ. මැරෙන්න යන වෙලාවේ, ඉලක්ක වෙන වෙලාවේ, කරුවල වෙලාවේ ඕ මේ ඔක්කොම කිපිලා එනවා. ඒකට අපි වසන් ගන්න උදව් කරපු එක එක්කත් වෙන්නේ අපිට උදව්වක් කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වඩලනද සතිය කරදරයකදී, අමලියකදී, අබැග්ගයකදී හනීප කරන්න වැඩි ලෙඩක් යන වෙලාවේ යාළුවෙක් පිටරෙක් වශයෙන් එළියට එනවා. ඒතර හිතනවා මෙහෙම වුණේ නැත්නම් අපේ ගෙදරේ වුණත් අපිට භාවනා කරගන්න දෙන්නේ නැහැ. දැන් ලෙඩ වුණාට පස්සේ කරන්නේ දෙන්නේ ඉඳගෙන තමන් අර කරන ඉඳී කරන්න ගියාම තේරෙනවා මේ අසනීප වෙච්ච එක හොඳයි. ඒකට කියන්නේ ධර්මමය විවේකය කියලා. නමුත් ඊට කලින් භාවනා කරලා තියෙනවා. ඊට කලින් මේ අරමුණ අඳුරගෙන තියෙනවා. ඊට කලින් සතිය කියන්නේ මොකද්ද කියලා අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ ඒ තාම ලෙඩ වෙලා නැති, තාම මරණය ගැන කල්පනා වෙච්ච නැති නැත්නම් අනතුරුක සියාවක් නැති කෙනෙකුට මේක හේතු ගන්නන්න එපා. අනතුරු වුණාට පස්සේ ඉතින් වලිගින තිබ්බ හනුමා වගේ එහෙම දුවනවා මිසක් ආ. විවිකයක් නැහැ නේ. ඒ නිසා මේක උගන්වලා මේක තේරුම් අරගෙන මේකට පොළඹවා ගන්නවා කියන එක ඒක දෙපැත්තටම වගකීමක් වෙන එකක් නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ අපි අපේ ජීවිතයට ආසයි. එහෙම නැත්නම් කය කය නඩත්තුරන ආසයි. අපි ඒක ඝන ආහාර ද්‍රවවලිසා වාතෙන් උලගෙන් නිතරම සනසනවා. අපිට දවසකට දෙවේලක් තුන් වේලක් කැවිල්ලන්න ඕන ඝන ආහාර. ඒ වෙනතම ක්ලාන්ත වෙනවා. ඒ නිසා අපි හම්බ කරනවා දවසේ මෙච්චර වෙලාවක් හම්බ කරනවා මේ බඩ බොක්ක පුරව ගන්න. ඒක මේ වියතක් පමණ දිග පොඩි ප්ලාස්ටික් මල්ලක් ඇතුලේ තියෙන. ඒක සිරිසිරි මල්ලක් වගේ මල්ලක් තියෙන. ඕක පුරවන්න තමයි ඔය නටන. ඉතින් ඒකට නටන්න නැතිල ගැන මම ඕගලන්න කියත් ඕගොල්ලෝ තරහ වෙනවා මයිතේ. දන්නවනේ. කොච්චර ඕ ටයිම් කර කර කොච්චර රාජ්‍ය අතහැරලා ඇවිල්ලා මේ හම්බ කරන්නේ මොකටද කියලා කොහොම කෙරුවක්වත් බොක්කට ආහාර ප්‍රමාණයට වැඩිය ගන්නත් බෑනේ. ඕක හම්බ කරන්න බෑ නටා. හරි. අපි ඒකට කියමු කමක් නැහැ ඉතින් වෙන මොනවා කරන්නද? Tamange බොක්ක ඊට පස්සේ ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන් දවස් ගන්න ගත්තොත් එහෙදී ආව දුද්දෙක් ඇහුවා පොඩි ළමෙන්ගෙන් හති පාහලේ. ආහාර නැතුව කොච්චර ලයින්ද? ඒ ළමයි උත්තර දුන්නා පස්සේ ආකව මාස කරදරයක් නැතුව ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔය මේ ළඟදිත් අර තායිලන්ත කට්ටියක් ටීම් එකක් ගිහිලා ට්‍රැප් වෙලා ඉඳලා බින්ගයක් ඇතුලේ මොකක් ප්‍රශ්න නැතුව එළියට ආවා. අරගොල්ල ඔක්සිජන් හරි මේක නිකන් මිසක ආහාර ගෙනිච්ච නැහැ. මම හිතන්නේ ග්ලූකෝස් ටිකක් දෙන්න ඇති. ආහාර නැතුව ඉන්න පුළුවන්. බුරුමේ වාර්තා වෙලා තියෙන දවස් 167ක් ආහාර නැතුව ඉඳලා ආහාර නැතිකම නිසා මැරලා තියෙනවා. වතුර ගත්තොත් දවස් 7කට වැඩි බෑ. වතුර ඊට වැඩි ගාක් වැදගත්. නමුත් අපි කන ආහාර වගේ නෙවෙයි දියර වලට අපි කොච්චර අඩු සැලකිල්ලක්ද සලකන්නේ. කන ආහාර වලට අපි දවසින් ගත කරන කාලය සහ කඹුරන කැඹිරිල්ලත් එක්ක බලනකොට වතුරට අපි ඉච්චර සලකන්නේ විශේෂයෙන්ම ලංකාව වගේ රටක ඕනේ වක්කඩිකී වතුර බොන්න පුළුවන්. ඕනේ ටැප් එක වතුර බොන්න. මේ තරම උගා කෙලසිලා නැහැ. ඉතින් ඒක නිසා ඕස්ට්‍රේලියා වගේ රටක නම් ටැප් එකේ වතුර බොන්න මේපයි කියන්නේ. මම මේ ළඟදී අහම්බෙන් වගේ ගියා. අංගාරාන් රොඩිය හම්බුනේ. ඊට පස්සේ කියනවා ඉතින් ඒක අපි දින කතා නේදදී ටීම් එකක් ඇවිල්ලා ගියා සමහරවිට මේ කට්ට පිංකම් වාර්තා කරන්න අපි යනවා ඉන්දියාවේ. ආ බොහොමද ජය වේවා ජය වේවා කිව්වා. ඊට පස්සේ මේ වතුර බොන්න එපා. දත්ම දිනකොට ටැප් එක වතුර කට දාගන්න එපා. හෙපටයිටිස් B එක හැදෙන්නේ. නවලෝකෙම ඉඳලා ගිහිල්ලා හිටියේ තරු පහේ හොටලයකට එනකොට එපටයිටිස්. තප්පකේ වතුර ඒ තරම්ම විස බීජ. ඒකට බෝතල් වතුරෙම කරන්නේ. ඉතින් අපි කොච්චර වතුර ගැන නොසලකලිමත් වෙනවා නැත්නම් දවසේ හම්බ කරන ප්‍රමාණය කොච්චර සුළු ප්‍රමාණයක වේදම් කරනවොත් වතුර කොච්චර වටිනවද ජීවිතේ ඊට පස්සේ හුස්ම ගන්න විනාඩි 7කට වැඩි බෑ හුස්මන්තුයි අපි ඒකට කොච්චර ගරු කරනවද අපි දවසේ කොච්චර වෙලාවක් දෙනවද? ඊටාමත්ම වැදගත් most vital element එක. මේ හුස්ම ටිකද. ඒක නොමිලේ ලැබෙන්නේ. එසා සලකන්නේම නැහැ. මරණ වෙලාවේ විතරක් artificial respiration දෙයි. ඔක්සිජන් ටිකක් දෙයි. ඒ නිසා මේ ජීවිතයේ කය පැවැත්ම සඳහා ආහාර සම්බන්ධයෙන් මිනිස් ක්‍රියාත්මක කරන හැටි බලපුවම සම්පූර්ණ විකෘතියක් තියෙනවා. සම්පූර්ණ විකෘතියක් තියෙන්නේ අද මේ සිවිලයිසේෂන් එක නිසා ශිෂ්ටාචාර නිසා මේ කැලේක තියෙන විජනවාදය වෙනුවට ගමකට නගරයකට රාජධානියට ගියාම තියෙන්නෙම කවුරු හරි ප්‍රසවාස කරපු ජනවාදය මේක ආස්වාස කරලා ගත කෙරුවට පස්සේ එන ලෙඩ හිතා ගන්න බෑ ඒ වෙනුවට කවුරු හරි කිව්වොත් වැදගත්ම දේ තමයි විජනවාදේ හිටපන් කවුරුත් හුස්ම ගන්න දෙයකට නෙවෙයි පිරිසුදු වාතයේ තියෙන තැනක් කියලා ආපෝයේ වැද්දන්ගේ වැඩක් කියන්නේ කැලේ ගත කරන්න ඒක වනචර වැඩක්. අපිට හම්බෙන්න ඕනේ පුංචි කුටියක් වුණත් තමයි නෑ නිකන් බැටරි සිස්ටම් එකට කුකුළු හදනවා වගේ අඩි අඩි අඩි රාමුවක් හරි ගමන්නේ ටවුන් මේ තියෙනවනම් හරි. ඒකනේ අපි මේ හොයාගෙන යන්නේදී. ඉතින් ජපානයේ යන කෙනෙක් අවුලට මහත්තයෙක් මම දන්නේ නැහැ මම අපිට ජපානය යනවා මහත්තයට හදලා දෙන්න. ඒ කිව්වා මම හදලා දෙන්න. ඒකෙච්චර අමාරු නෑ. යන්න ඉස්සෙල්ලා මේ ෆොටෝ තුනක් තියෙනවා බලලා යන්න. ඉතින් අම්මන්සේ කලේ සිම්පල් වැඩක් නෑ. ඔෆිස් එකෙම ගහලා එකක් එකක් තමයිලු හිරෝෂිමා කන්දේ හැරැත්තේ තියනවලු තරුණයෝ ගිහිලා සීදීනස ගන්න හෙලා. හැමදාම වැයෙන පිටසක් පැනනවා. ඒ මෙන්න පළවෙනි. දෙක ටවුන් ෆොටෝ එකක් වෙනවලු ප්‍රොෆෙසර් කෙනෙක්. මේ මිනිස්සු එහා මෙහා කරනවලු ස්ටේන්ලස් ස්ටිල් බයිසිකල් එකක මිනිස්සු පටවනවා. මොකද වෙන මොනව කරන්න ගියත් ටැක්ස්. ඒ නිසා ප්‍රොෆෙසර් වුණාට පස්සේ ආට කරන්න තියෙන මේ යන්නේ මිනිස්සු කියන්නේ රික්ෂෝකාර එකක් වගේ තුමිනික පෙන්වලු ආ ටෝකියෝ ගිහිල්ලා බෝඩින් හවුස් එකක් හමුනට මිනි පෙට්ටියක් වගේ එකක් හම්බ වෙනවා. එළියට ඇවිල්ලා බුදියාගෙන ඉල්ල උදේට යනකොට ඒක තල්ලු කරලා දෙය යන්න ඕනේ ඒක හින ගණන්. ඔය හම්බ කරන ගානේ 100ට කොච්චරද ගානක් ඔය මිනි පෙට්ටියට ගන්න ඕනේ. ඒක දැනගෙන යන්නේ. මොන දියුණුම රටවල් වල තත්ත්වේ. මේ කැලේ අපි කොච්චරක් ඒකට පස්ස දාලා නගරයට යනවාද කියලා ඇහුවොත් බුදුහාමුදුරුවෝ කියනවා මේ ලස්සන වනාන්තරේ පත පහු කරගෙන නගරයට යනවා නම් කවුරු හරි බට හොඳ පින්නපාත ලැබෙයි හොඳ සිවුරු ලැබෙයි හොඳ සේනාසනයක් ලැබෙයි හොඳ බෙහෙත් පිළිකරක් ලැබෙයි කියලා ඌ දන්නවනම් මේ අතහැරලා යන කැලේ තියෙන විජන වාතය අතහැරලා යන කැලේ තියෙන පිවිතුරු ජලය අතහැරලා යන කැලේ තියෙන පිවිතුරු ආහාර කද්දාකත් යටින් නැහැ කියන්නේ. ඉතින් මේ තුන නැති වෙච්චාම අපේ කය කොච්චර ඉක්මනට ක්ලාන්ත වෙනවද කියන එක දන්නවනම් මේ පන්සිංශ කියනවා මොකද්ද food for thought කියලා. මනසේ වර්ධනය මොකද්ද අත්‍යවශ්‍යම ආහාරය. මේ අතීතය ගැන කල්පනා කරන එකද? අනාගතය ගැන කල්පනා කරන එකද? අනුන් ගැන කල්පනා කරන එකද? අතන මෙතන ගැන කල්පනා කරන එක නැත්නම් එක චිත්තක්ෂණයක් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක. ඒක තියනවාද අපේ සැලසුමේ කොතනක හරි මේ දවසේ මෙන්න මේ චිත්තක්ෂණය මේ අවුරුද්ද මෙන්න මේ වෙලාවේ නැත්නම් අපේ මේ දරුවගේ මෙන්න මේ වෙලාව නිකන් මාත් එක්ක මම වයන් කියලා අලාතපත්. ඒක සාමාන්‍ය මනුස්ස මනසට ඉන්නේ ඉතින් එතකොට හිතන්න කියනවා මා ගොඩ දාපු මාළුවේ කොච්චර වෙහෙසක් ගන්නවද නැවත වතුරට යන්නේ වගේ මේ සතිනය නැති හිත කලින් එළියට ගත්ත වල්මී හරකෙක් වාගේ එහෙම නැත්නම් මාළුවෙක් වර දැම්ම වගේ කොච්චර වෙහෙසකද ඉන්නේ කියලා දන්නවනම් කවුරුහරි තමන්ගේ හිතසුව කියන්නේ මොකද්ද well being කියලා කියන්නේ මොකද්ද අත්ත කුසලයේ කියලා මොකද්ද අත්චර්යාව කියන්නේ මොකද්ද කියලා දන්නවනම් ඊපස්සේ කොච්චර සල්කාවිද මේ හිතට මේ මම දැන් මෙතන කියන තැනට ගන්නේ එකක්වත් කරන්න දෙන්නේ මේ අනුසේ ධර්ම නිසා. අපිට ඒක පස්සර දාන්න පුළුවන් මේ වැඩේ නම් කොහොම හරි කරන්න. කියලා අර හිත වෙහෙසටපත් වෙනේ වල කියනවා දරත පරිලාහ දැන් කාලේ කියනවා අදහන ආතතිගෙන දේවල් පුදුම උනායින් හම්බ කරගන්න. ඉතින් ඒක නිසා ඒක නා දන්නවනම් සත්‍යපට්ඨාන කියන්නේ මෙහෙම දෙයක්. ඒ කායන මාර්ගයේ සත්‍යයේ විසුද්ධිය පිණිස කියලා ඒ මිනිස්සයා දැනගනිවි මේ හුස්ම කියන එක තියෙනවනේ. මං වෙනුවෙන් කාටවත් ගන්න බෑ. ඒ නිසා මමම ගන්න ඕන. ඉතින් අපිට කියන්න බෑ මට මේ මිරිස් සම්බරන් කියනවා දුව මං උඹේ උඹ පොඩ්ඩක් හුස්ම ගන්න හුස්ම ගනින් මං මිරිස් සම්බරන්කම් කියලා. නැත්නම් මට නාන්න තියෙනවා පොඩ්ඩක් හුස්ම ගනින් මං වෙනුවෙන් මට පොඩි වැඩක් තියෙනවා සීරියස් වැඩක්. ඒ නිසා උඹ හුස්ම කොහොමද කරන්නේ? ඒ වගේ මේ සතිය කලබලයකදී කවදාකවත් ඉගෙන ගන්න බෑ. ඒක කල්ැතු ඉගෙනගෙන තිබුණොත් කලබලෙන් උදව් වෙන්න පුළුවන්. කලබල නොයි කියලා කිසි කෙනෙකුට අත උසලා කියන්නේ. එනවා. නමුත් ඒක හේතු ගන්නට ගියොත් එහෙම මෙම කලබලයක් එයි. එන්නේ ඉස්සෙල්ලා මේ ගණන් කියලා මේ පිස්සු කතා කරන්න එපා. ඔය මොහොතක් ගව්වත් ඉදී අමුඩ ගන්න අපිට බෑ. අපිට මේ තියෙන ප්‍රශ්න ඇති. කියලා ඊස්වාන්ති උපලංගලා පෙන්නනවා. මේ සතිය නොමිලේ දුන්නත් බුද්ධ ආදී උතුමනාන්සලා මෙච්චර අගය කරලා පෙන්නුවත් අපි මේ අනුසේ ධර්ම නිසා නාස්තනෝ දාගත්ත මීහරකෙක් වගේ. අපි මේ විවේකී තත්වයෙන් අවිවේකී තත්වයට සම්බන්ධතා නැති උපදින අපි සම්බන්ධතා රාශියක් ඇති කරන අඳාගෙන අඬවල මැරලා මේ සරල ගමන මූත්‍ර වංකයක් වගේ චන්ද්‍ර වංකයක් වගේ චපල කරගෙන ඒකේ විසිතුරුකම් බලනවා මේ වක්‍ර රේඛාව හොඳයි කියනවා අපි සරල රේඛාවට වැඩියි කලාව කියන්නේ නෝබන ඒක වක්‍ර කරන්න විවිධ ක්‍රම හොයනවා. මේ උප්පත්තියෙන් හම්බෙච්ච මේ දේ පැත්තක තියලා. ඉතින් මේ ආරම්භක තේසේ මතක් කරලා දෙන්න සරුවච්චන් වහන්සේ වගේ කෙනෙක් කියන බණ ටික අහනකොට උච්චර වටවලල යන්න දෙයක් නෑ මේක තේරුම් ගන්න ඕන කෙනාට. නමුත් මේ අනුසේ ධර්ම අපි විහිං ඒ ඡේම භූමියෙන් එළියට දානවා. නික්ලේශී තැනින් එළියට දාලා එහෙම නැත්නම් මේ නිර්මල තැනින් එළියට දාලා අපි එක එක එක එක කාරණා කරුණු හොයාගෙන මම රැට වෙඩි උසස් රැට වෙඩි දියුණුයි කියාගෙන දඟලට දැඟලිට තියා බලනකොට අනුශේධ ධර්ම මම එකතු කරගත්ත දෙයක් නෙවෙයි නමුත් ඒකේ න්‍යායපත්‍රය දන්නවනම් අනුශේධ ධර්ම න්‍යායපත්‍රය දන්නවනම් අපි කොච්චර පරිස්සම් වේද යමක් කරන්න ඉස්සෙල්ලා යමක් කියන්න ඉස්සෙල්ලා යමක් මේ හිත ඇතුලේ දොටමඩු වෙන වෙලාවේදී කොච්චර පරිස්සම් වේද කියලා බැලුවොත් අපිට මේ යන්ත්‍රය ඉක්මන් කරන්න නෙවෙයි තියෙන්නේ යන්ත්‍රය පිටකට නතර කරගන්න ඕනේ. తాවකාලිකව හෝ එහෙම නැත්නම් කියනවා නම් පරිේශන මට්ටමකින් හෝ මේක නතර කරන්න ගියොත් අපේ හිත විශාල විප්ලව වේගකට බහිනවා එළියට. කැලින් එළියට ගත්ත මීහරකෙක් වගේ. ඉතින් ඒ නිසා ඒක දකින්න එක ඉස්සල්ලාම සිද්ධ වෙන භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා නවකෙක් අපි දෙක වහගෙන එක තැනක ඉන්න ගියා. ඊටට පේන මේක ඇතුලේ මොන්න තරම් කැළඹිලි කංකටොල් එනවාද කියලා භාවනා කරන එක නෙමෙයි මේ නැත්තම් භාවනාවට තියෙන වෙන ගැඹුරක් නෙමෙයි තියෙන්නේ. ඒ ක්‍රියා කරලා කරලා පුරුදු කරපොත් මේ යන්තරේ නොකරන තැනට හිත හදා ගන්නවා කිව්වහම අපේ හිත දෙන নানা ආකාර නිදහසට කරන දිහා බලනකොට ඒක මේ හිත ඇත්තටම මගේ සුභ සිද්ධිය සඳහා මේ කටයුතු කරන්නේ. එහෙම නැත්නම් කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් මේ ලෝකේ එකෙකුට බෑ අත උසල කියන්නේ නෑ නෑ. මම නම් එහෙම නෑ. මම නම් හරියටම මගේ හිත සෝසදා කරන්න කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. ඒ ශාපි අතර තාරාතිරක් නෑ. හැම කෙනාම එක තැනේ එකම කක්කාවේ එකම බෝට්ටුවේ ඉන්නේ. ඒ නිසා මේව අහලා පශ්චාත්තාප වෙලා රම්ම කෙරුවාගේ ඉදිරිය ගිහිල්ලා දරුවෝ දෙන්නම රන්න යන්න එපා. ඒකට නෙවෙයි මේ බණ කියන්නේ. එහෙම ද්වේෂයක් ඇති කරන්නේ නෙවෙයි මේ තියෙන தત્ත්වය දිහා ඇස්පාදලා බලන්න. බලාගෙන මේ තමන් කරගෙන යන වැඩපිළිවෙල අනිත් වඩා එල්ලයක් ඇතුව ඉදිරියට යන්න යනවා අපි බලමු මේ මදුබින්දික සූත්‍රයේ ඊගාව ජවනිකාවෙන් අපි තවත් පැත්තකින් මේක අපට පෙන්ලා දෙන්න උත්සාහ කරනවා මම හිතනවා අදට ඇති කියලා මම හිතනවා කට්ටියට අර දිවයට තියෙන පෙත්ත තියාගන්න වෙන එකක් නැති වෙයි කියලා රැයට නිින්දයි කියලා සිල් දෙනාටම තේරුවන් සරණයි